අංක දෙකකුයි සක්මන් දෙකක් කළා සමහරවිට මේ දිගටම අර එකම තැනක වගේ රැඳිච්ච ගතියක් තියෙනවා සවන්හස මේ ඒ කියන්නේ සවන්හස ආස්වාස ප්‍රාස්වාස සියුම් වෙලා ඒක සංසිඳනවා ආයි සියුම් ආස්වාස ප්‍රාස්වාස මතුවෙනවා ඒ ස්වභාවය තුළ එක්තරා සමාධි මට්ටමක් තියෙනවා සවන්හස නමුත් අර භාවනාව අර සමාධිය තුලින්ම ඉබේ යන තැනට වැටෙන්නේ නැති ගතියක් තියෙන සංස ඒ අතර පරතරේ නින්දා නිද්‍රා ස්වභාවය එක්කත් යන තැන් තියෙනවා සවනහස නින්දට වැටෙනවා ආයි මතුවෙනවා වගේ සවනහස ඉතින් මම අර ප්‍රමාණවත් උපදෙස් දීලා තියෙන හින්දා මම ඒවා නැවත බල බල උත්සාහ කරනවා ඒ ටික මේ නිවැරදි ශ්‍රාවයට හදාගන්න සවනහස මේ ඒක එහෙම හරියන්නේ අනිවාර්යෙන් දාන්න ඕන මම හොඳමයි සානත හොඳමයි ගොඩක් දෙනෙක් තනියෙන් උත්සාහ කරන භාවනාව කරගන්න අවුරුදු 2500 තිස්සේ උත්සාහ කරනවා මම දානන් සානස වාර්තා ඉදිරිපත් කරනන් සානස නැත්නම් ඒ කියන්නේ ඒක ඒක තැනම තියෙන ගතිය තමයි සානස එතකොට තියෙන්නේ ඔව් භාවනාවල භාවනාවේ තියෙන ද සියුම් සියුම් වැඩි ගොඩක් තියෙනවා ගොඩක් ඒ දැනුත් මට එකක් හම්බුණා මේ කවුද ලසිත ලසිත කෙනේ දර මෙච්සිත කියලා දාන්නේ කවුද ලසිත ලසිත දැන් වාර්තා දාලා තිබ්බ නේද ඔව් ඒකේ මොකද්ද මම දාලා තිබ්බේ මේ ආනාපානේ වෙනස හොයන්න යනවා කියලා නේ ඕ ඒක තමයි ඒක ඒ වගේ වෙල් ඉතා සියුම් වැරදි. වැරදි කියන්නේ ඒ වගේ එකක් ඇති භාවනාව ඉස්සරහට නොයන පොඩි දෙයක්. දැන් ආනාපානේ අපි අපි දැන් මුලින් කියනවා ආනාපාන වෙන් කරගන්න කියලා ඒකෙන් දැනේ ඔය කරේ නේද? ආස්වාස මේ ප්‍රාස්වාස කියලා වෙන් කරගන්න තියෙනවනේ මූලික උපදේශවල. ඕ නමුත් ඒක තියෙනවා උත්සාහ කරා කියලා ආනාපානය වෙන් කරගන්න වෙන් කරගනිමින් ඉන්නවා කියන ස්වභාවය. ඒක අපි දැන් ආස්වාද ප්‍රාස්වාස වෙන් කරගන්න එක හොඳයි. තේරෙන්නේ මං කියන්නේ? ආනාපානේ ආනාපානේ දැන් උතන ආනාපානේ වෙන් කරගෙන වෙන් කරගෙන සිය පවත්තන එකේ තියෙන අවුල මොකද්ද? මොකද්ද ඒකේ තියෙන ගැටලුව? අපි ආස්වාස ප්‍රාස්වාසයේ වෙන් කර ගැනීමේදී භාවනාවට එන ප්‍රශ්නේ මොකද්ද? එන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද ඉස්සරහට? දැන් මෙච්චර දැන් මෙච්චර කල් දිනුන උපදේශ හරියට දැනගත්තා නම් ඔයාලට අංගල උත්තර කියන්න පාඩම නෝ පාඩම. කාටද නෑ නැවත සම්මුතියටම නැවත සම්මුතියටම අපි ආනාපාන හිත ඒකාග්‍ර වුණාට පස්සේ ආනාපානිය ආස්වාද ප්‍රසවාස කියලා වෙන් කර කර වෙන් කර කර ගියොත් පරමාර්ථයට ඉඩ නැති වෙනවා. අපි හැමතිස්සෙම භාවනාව තියෙන සම්මුතිය තුන. දැන් ලෝකේ භාවනා කරන අයගෙන් 90%ක්ම ඒකයි බා දැන් දැන් කවුරු හරි ඇහුවොත් මම මෙච්චර භාවනා කරා අවුරුදු මෙච්චර ගාණක් භාවනා කරා කියලා කියනවනේ නේද? අච්චර මෙච්චර වලින් කියනවා මෙච්චර භාවනා කරා, අහවල් විදිහට භාවනා කරා, අර විදිහට භාවනා කරා. ඒ හැම භාවනාවකම තියෙන්නේ සම්මුතිය තුනේ. අපිට සම්මුතිය පවත්වන්න භාවනා කරන්න දැන් දැන් මයින්ඩ්ෆුල්නස් කියලා ඉස්කෝලවල ට්‍රේනින් කරන්නේ පිටරටවල වල එහෙම නේ. හුස්ම දිහා බලන් ඉන්න කියලා. ඒ හැම එකකින්ම කරන්නේ අර සම්මුතිය පවත්වන එක තමයි. සම්මුතිය පවත්වාගෙන අපිට එදිනෙදා සිය පවත්වාගෙන හිතේ තියෙන මොකද හරි ස්ට්‍රෙස් එක නැති කරගෙන ඒ ටික කරගෙන ඉන්න පුළුවන්. නමුත් පරමාර්ථයට යන්න නම් අනිවාර්යයෙන්ම බුදුහාමුදුරු දේශනා කරන විදිහට යන්න ඕනේ. ඒකයි කියන්නේ අර කල්ලාණ මිත්‍රෙක් නැතුව භාවනා දියුණු කරගන්න බෑ කියන්නේ ඒකයි. අන්න එතරම් එතරම් ගැටලු. ඉතින් එක පොඩි කෙස් ගහක් ඇති අර පරමාර්ථයට යන්න තිබ්බ භාවනාව එතෙන් නතර වෙන්න හේතුවක් ඒක නිසා අපි කරන වරද්දක් නිසා. ඒ කියන්නේ මම පැහැදිලිවම හැමතිස්සෙම කියන එකක් තමයි කොච්චරකවත් තේරෙන්නේ නැති දේ තමයි උත්සාහ කරන්න එපා කියන්නේ. කියන්නේ භාවනාවට යොදන ප්‍රයත්න. අපි උත්සාහ කරන්න ඕන අපි වීරිය යොදන්න ඕන භාවනාව වැඩෙන්න අවශ්‍ය කරන වීරිය නෙමෙයි අපි යොදන්න භාවනාව වැඩෙන එක එක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් හැදෙන එකක් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණාම වෙන එකක් තමයි භාවනාව හැදෙනවා සමාධියනවා අපි කරන්න ඕන ඒක නෙමෙයි අපි කරන්න ඕන මූලික උපදේශ අනුව භාවනා කර්මස් Buddhang saranang gacchami.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 සෑම ඉරුදිනකම ක්‍රියාත්මක කරන ඉරුදින සමූහ භාවනා වැඩසටහන අවත්තේ සමූහාන වැඩසටහනක් ආරම්භ කරන්න අපි අද කාල වේලාවෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ වැඩසටහන තුළ මේ භාවනා යෝගාචරයට අවශ්‍ය කරන උපදේශ වාචිකව ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් ගත්තොත් භාවනා යෝගාචරයකට තමයි තනියම භාවනා කරගැනීමේ තියෙන ගැටලු අපහසුතාවය වගේම භාවනාවට අවශ්‍ය කරන මූලික <clears throat> උපදේශ නැවත නැවත මතු කරලා නිවැරදි භාවනා ක්‍රමේ නැවත නැවත සිහිගන්වීමක් තමයි අපි මේ වැඩසටහනේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම භාවනා ලෝකයට අදාළ ධර්ම කාරණා පිළිබඳව දේශනා ස්වරූපයෙන් සහ විස්තර ස්වරූපයෙන් කරුණු ස්වරූපයෙන් සාකච්ඡා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම තමයි අපි මේ සමූහ භාවනා වැඩසටහනේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මුලින්ම ඒ වගේම තව දෙයක් ගත්තොත් යෝගාචරින්ගේ තියෙන භාවනා අධ්‍යක්ීම් අපි සවිස්තරාත්මක තෝරගන්න ලද භාවනා අධ්‍යක්ීම් සවිස්තරාත්මක යම් විග්‍රහයක් කරන්නත් ඒ සතිය තුළ එන එන කමඨා වර්තාවල තියෙන විශේෂත්වයන් ඉදිරිපත් කරන්නත් අපි මේ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ පළවෙනි වැඩසටහන තමයි සිත සමාදන් වීම. ඊළඟට දෙවෙනි කොටස තමයි අපි සමූහ භාවනාව ආරම්භ කිරීම. එතකොට සමූහ භාවනාව වශයෙන් ගත්තට පස්සේ අපි දැනට නිර්දේශ කරලා තියෙන මූලික උපදේශ අනුව තමයි අපි දිනපතා මේ සමූහ භාවනාව සිද්ධ කරගෙන යන්නේ. එතකොට සමුහ භාවනාවේදී අර නිතර නිතර මේ භාවනා අධ්‍යක්ෂ භාවනාව කර කළ යුතු ආකාරය පිළිබඳව ඒ උපදේශ පිළිබඳව නැවත නැවත සිහි ගන්නනකොට මේ භාවනා යෝගාචරයේ භාවනාව ක්‍රමයෙන් දියුණුවටපත් වෙන බව අපිට අහන්න ලැබිලා තියෙනවා දකින්න ලැබිලා තියෙනවා තනියෙන් Taman තනියෙන් භාවනා කරට වඩා ඉතින් ඒක සමහර වෙලාවට පුරුද්දක් කරගෙන හැමදාම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තමන් කරන එකම පරියන්ක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අයට මේ පරියන්කෙන් නතර වෙන්නේ නැතුව නැවත නැවත දිනපතා කාල වේලාවක් වෙන් කරගෙන සුපුරුදු පරිදි තමන්ගේ භාවනා කටයුතු කරගෙන යන්න ඕන. සමූහ භාවනා වැඩසටහනින්ම සියල්ල බලාපොරොත්තු වෙන්නේ ඉන්න එක එච්චර සුදුසු නැහැ. මොකද මේ දෙන උපදේශ මතක තියාගෙන තම තමන් පුහුණු වෙන්න ඕන. ඒ තම තමන් පුහුණු වුණොත් තමයි තමන්ට ඒ භාවනාවෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ භවයේ ලබා ගන්න පුළුවන් උපරිම දේ තමයි මේ අපි මේ කරන භාවනා ක්‍රමයෙන්ම නැත්නම් මේ භාවනා වැඩසටහන. එතකොට මේ දේ නොකර අපි භෞතිකව එහෙම නැත්නම් ලෞකික ජීවිතය තුළ මොන දේ කරත් ඒ කරන හැම දෙයක්ම අපිට දාලා යන්න වෙනවා. ඊට හොඳයි කියලා අරගෙන යන්න වෙන්නේ මේ භාවනා කුසලයේ තමයි. ඒ තව තව හොඳ දේවල් තියෙනවා. නමුත් භාවනා කුසලයේ තමයි හැම හොඳ දෙයකටම හැම කුසලයකටම මූලිකය වෙන්නේ. ඉතින් ඒ නිසා මොකද ඒකට හේතුව ඒ ඒ භාවනා කුසලයේ කුසලයෙන් තමයි අපි ආරෂ්ඨාන මාර්ගයේ වෙත නිරන්තරයෙන්ම අපි යොමු කරන්නේ. ඒ නිරන්තරයෙන්ම අපි අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් යොමු කරොත් තමයි අපිට නිවන් දකින්න ලැබෙන්නේ. එතකොට නිවන් දකින එක කවද සිද්ධ වෙයිද? කොතන සිද්ධ වෙයිද? මොන භවයේ තුල සිද්ධ වෙයිද කියන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් අපේ ප්‍රතිපදාව අපේ පුහුණුව හරියට අර විභාගයක් පාස් වෙනකන් නැවත නැවත මේ විභාගයේම තම පෙනී සිටිනවා වගේ අපි මේ ප්‍රතිපදාව යෝගාචර ප්‍රතිපදාව නිර්වාණගාමි භාවනා ප්‍රතිපදාව අතනෑර දිනපතා කරන්න ඕන. දිනපතා කරන්න ඕන සෑම ඉපදෙන ඉපදෙන සෑම භවය එකම. අපි මේ භාවනාව පුහු වෙන්න නම් අපිට සිද්ධ වෙනවා ඊළඟ භවයේදී භාවනා කරන්න පුළුවන් දැනකටවත් අපිට යන්න. එහෙම යන්න නම් ඒ මට්ටමට භාවනාව කරලා තියෙනවා. ඒ මට්ටමට භාවනා කරන එක සෝවන් වෙනවට වඩා අමාරුයි. අන්න ඒක මතක තියාගන්න ඕනේ. මේ භවයේ සෝවාන් වෙනවට වැඩිය අමාරුයි මේ මේ භවයේ පු탁ජන භාවය භාවනා කරන පු탁ජන භාවයේ මිය ගිහිල්ලා ඊළඟ භවයේ පු탁ජන භාවයේ නැවත භාවනාව ආරම්භ කරන්න භවයේ ඉපදෙන ලැබෙනවා කියන එක මේ භවයේ සෝවාන් වෙනවට වැඩිය අමාරුයි. තේරෙන්නේ කතන්දරේ? ඉතින් මේ භවයේ සෝවාන් වෙනවට වැඩිය භාවනා කරන්න ඕන ඊළඟ භවයේ පු탁ජන ස්වභාවයෙන් බලන්න. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද මේ භවයේ කොහොම හරි භාවනා කරලා සෝවන් වෙන එක ලේසි. එහෙම නැත්නම් එහෙම මේ යන්තම් එහෙම මෙහෙම භාවනා කරලා ඊළඟ භවයේ මේ කරපු භාවනාව මතක් වෙන්නේ. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් උපදේශයක් ලැබෙනවා කියන එක මේ භවයේ සෝවන් වෙන්නදී අමාරු වෙනවා. කල්‍යාණ මිත්‍රයෙක් හම්බෙන්නත් නෙවෙයි මේක මතක් වෙන්නත් නෙවෙයි බෞද්ධ පරිසරයක ඉපදෙන්නත් ඕනනේ ඊට වැඩි ලේසි මේ භාවයේ භාවනා කරලා ඉවර කරන්න ඒ වගේ සංකීර්ණ කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ. අපි හිතනට වැඩිය අමාරු. මම නැත්තම් ඉතින් ආයි මේ දැන් මේ භවයේ අපි දැන් මේ විඳින දුක් ටික තියෙනවනේ. ওই ප්‍රමාණයම ආයි විඳින්න සූදානම් වෙලා ඉන්න ඕන. නැහැත් වෙලා ඉන්න. ඔයිට වැඩිම විඳින්න වෙනවා. මොකද ඊළඟ භවයේ එනකොට මේ භවයට වැඩි පරිසර උෂ්ණත්වය වැඩි. පෘථිවි වායු වල උෂ්ණත්වය අඩු, වර්ෂාව අඩු. නියඟ වැඩි. ආහාර අඩු. යුද්ධ ප්‍රමාණය වැඩි. රසවිස වැඩි. උපද්‍රව ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා ලෝකයේ තුල. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න මේ භවයට වඩා සෑහෙන දුකක් විඳින්න වෙනවා ඊළඟ භවයේ. සමහර විට කන්න බොන්න පාව නැති වෙන පුළුවන්. මොකද දෙන්න බැරි තරම් ජරගහනයක් අද ලෝකේ ඉන්නේ. කැම දෙන්න බැරි තරම්. ඉතින් විශාල දුකක්. ඉඳින්න බලාගෙන තමයි මේ භවයේ භාවනා නොකර මැරෙන්න වෙන්නේ. මේ යන්න වෙන්නේ. ඉතින් මේ කතාව හැමතිස්සෙම මතක් කරගන්න ඕන හැම මොහොතේ. මොන දේ කරන්නේ? පෑයෙන් පෑයට මතක් කරගන්න. පෑයෙන් පෑයට එලාම් එකක් තියලා මතක් කරගත්තත් පාඩු නෑ. අමතක වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ පොඩි දෙයක් කියලා හිතන්න එපා. කවදාවත් ආ, මේ පොඩි දැමේ භාවනා මැස් දෙක වහගෙන බෑග් එකට වාඩි වෙලා හිටියානේ. ඊට පස්සේ සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඒ නිසා දැනගන්න ඕන මේ කරන්නේ පොඩි පහේ දෙයක් නෙවෙයි. ලොකු දෙයක්. මේ විශාල නිකන් හරියට නිකන් එක භාවනා වාරයක් කියන්නේ හරිය නිකන් හිමාලය කන්ද නිකන් අර මේ මොකක්ද අර ගෙදර තියෙන්නේ මේ කඩේට මොකක්ද කියන්නේ? අලවංගුනේ. අලවංගුවෙන් උස්සල අයින් කරනවා වගේ වැඩක් මේ මේ කරන්නේ. තේරුණාද? හිමාලකම්. ඒක පරිලං. ඉතින් ඒක නිසා ඒක ලේසි නෑ. හරියට අර අර මේ මේ ලේනික් අර මේ මේ මොකක්ද අර මුදින් ගියා වගේනේ නැට්ටේ. <laughs> ඒ වගේ. ඉතින් ගොඩාක් කරන්න තියෙනවා. කමඨා වර්තා 60 70 100 කීයට ගියරක් සමහර ආයෙ එකිනෙක දානවා වර්ණ පළවෙනි අතර වාර්තා දානවා වගේ දාන උඩට. ඔන්න මම ආයෙ අලුතෙන් භාවනාව පටන් ගත්තා කියලා ඔන්න ආයෙ දාන. එහෙම දැන් කී දෙනෙක් විතර ඉන්නවද? එකේ ඉඳන් 60 70ට දාලා එකේ ඉඳන් ආයෙ යන්න. හ්ම් වාර ගානක් දාන්න ඕනේ. ඒ වරහන් ඇතුලේ. මේ දෙවෙනි වාරේ තමයි එකේ ඉඳන් දාන්න කියන්නේ. 60ට <laughs> දාලා එහෙම කරා කියලා එකකින් ඇදි වැඩක් වෙන්නේ නැහැ. මොකද භාවනා මාර්ගාන නෙමෙයි වැදගත්. ඒක වැදගත් වෙන්නේ නිර්වාණගාමී භාවනා ප්‍රතිපදාවට තමන්ගේ තියෙන අනුකූලත්වය. තමන්ගේ තියෙන උනන්දු උමනාව අවශ්‍යතාවය තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඒ ඒක අනුව තමයි තමන්ගේ ඒ මොකක්ද අපි කියන්නේ ජීවන චර්යාව ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙන විදිය. දැන් කවුද මේ තනුජා ඉන්නවද? තනුදා ජේසින්. ඔව් මයික් කැමරා එක ඔන් කරන්න. ආ. මම ගෙදර නෙවෙයි සොයින්වත් ආ ඔව් ඔව්. මේ අර තමන්ගේ ජීවිත අත්දැකීමේ වෙනස් වුණ විදිය ඒ ටික මේ එයාත් එක්ක කතා කරා මම එක දවසක් කමාරක් විතර මේ ගොඩක් දේවල් කිව්වා. ඉතින් ඒ ටික මේ වාර්තාවක ඉදිරියට දාන්න වෙලාවට අනිත් අයට ගණන්. ඇවුනද? ඔව් එහෙමයි සමහරවිට. ඔව්. දෛනික ජීවිතේ වෙනස් වෙන ආකාරය කියලා වෙනම විශේෂ වාර්තාවක් දාන අනිත් අයට දැනගන්න එතකොට. අන්න එහෙම වෙන්න ඕන. එහෙම වුණොත් තමයි දැන් මොන දේ කරත් බලවර වෙලාවක් තියෙනවා හැමදාම නේ. අනිවාර්යෙන්. ඔව් සානාවේ ටිකෙන් තර මේටික පොඩක් පස්සන කියන පොඩි එක ටුටල් ලෙඩ වෙලා හිටිය දවස් තුනක් විතර ඒත් මම භාවනාව කරා අද ඒත් මම වර්තාවක් දැම්ම ස්වාමීන් වහන්සේ මට දවස් දෙක තුනක් වගේ දාගන්න බැරුව ගියා ඔව් ඒක ඒ වගේ කෙනෙක් අනිවාර්යයෙන් මේ භාවනාවට යදා නිශ්චිත කාලය වෙන් කර ගන්නවා නම් විශේෂ ලොකු ප්‍රශ්නයක් නැත්තම් ඉතින් ඒක අනිවාර්යයෙන්ම දිනපතා කරන්න ඕන වාර්තා යොමු කරන්න ඕන දිනපතා වාර්තා යොමු කරන්න ඕනේ නැහැ නමුත් පුළුවන් උපරිම වාර්තා දාන්න ඕනේ. දැන් අර අදාර ශෂිනි ප්‍රේමතිලක යා වාර්තාවක් දාලා තිබ්බා නේද? දැක්කද? ඔව් මම දැක්කා. ඒක දැන් මම කියලා කියලා තමයි දැන් මේ බැලලා අපරාධ අපරාධිනේ ස්වාමීන් වහන්සේ නැත්තම් ඉච්චර දුරක් කරලා. ඕ දැන් යා හැමදාම භාවනා කරනවා ඒ වාර්තා දෙන්න එතනට. ඉතින් මේ නමුත් ඒක දාන්න ඕනේ. දැම්මොත් තමයි උපදේශය මොනවා හරි එකක් මොනක් පෑදෙන්නේ. ඉතින් ඒ නිසා දැනගන්න ඕන මේ කරන වැඩේ කියන බරපතල කම කොච්චරද කියලා. හොඳයි. එහෙනම් අපි අද සමූහ භාවනාවට යමු යමු. ඒතර මූලික වශයෙන් අපිට භාවනාදී කරගන්න ඕන දේ තමයි භාවනා ආසනය. Taman ඉන්න තැන හරියට සලකුණු කර ගන්න ඕන ලකුණු කර ගන්න ඕන Tamante ඉන ඉරියව්ව යම් කිසි වෙනසක් කර ගන්න අවශ්‍ය නම් උඩුකය ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තබාගෙන S දෙකෙන් එන අරමුණු නැති කර ගන්න අපි S දෙක වහ ගන්නවා මේ විදිහට අපිට පුළුවන් අපේ මූලික භාවනාවට අවශ්‍ය කරන මූලික ප්‍රවිෂ්ටය ලබා ගන්න. මේ ලබාගත්තර පස්සේ අපි S2 වහගෙන මම දැන් මෙතන වාඩි වෙනවා කියන අරමුණට ආවට පස්සේ සෑම යෝගාවචරයක්ම දැනගන්න ඕන දේ තමයි මම දැන් මෙතන වාඩි වෙලා ඉනවා වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ ඒ යෝගාවචරයට දැනෙන්න ඕන. එතකොට ඒක කොහොමද ඒ යෝගාවචරයට දැනෙන්නේ? තමන්ගේ පිටිපස්ස පැත්ත බිම ඇදලා තියෙන එකෙන් අපිට දැනගන්න පුළුවන්. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට සිය පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම සිය පවත්වාගෙන ඉන්නකොට තමන්ට තේරෙනවා නම් තමන්ගේ ප්‍රධාන භාවනා කර්මස්ථාන වෙන ආනාපානෙ සිහිය උදව ගන්න පුළුවන්. එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමෙන් භාවනා විගවචරයට සිය පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර උදරේ උස් පහත් වීම අනුව මේ පිම්බීම මේ හැකිලීම කියන එක හොයා ගන්න පුළුවන්. රාසිකාග්‍රයෙන් උස්ම දැනෙනවා නම් ආස්වාස ප්‍රාස්වාස වශයෙන් උස්ම ඉහළට යන ස්වභාවය ආස්වාස ස්වභාවය හුස්ම පහළට යන ස්වභාවය ප්‍රාස්වාස ස්වභාවය වශයෙන් ආනාපානෙ වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කායික වේදනාවක් කෙරෙහි සිහිය පවත්වන්න පුළුවන්. ඉතින් යම් කිසි ආකාරයකට දැන් දැන් භාවනා කරලා යම් කිසි පුරුද්දක් තියෙන කෙනෙකුට ටිකක් වෙලා යනකොට ධාතු ලක්ෂණයෙන් ප්‍රකට වෙන්න පුළුවන්. සතර මහා ධාතු ලක්ෂණ, කම්පන චංචල ස්වභාවය වශයෙන්, දරදඬු ස්වභාවය වශයෙන් පටවි ධාතු ස්වභාවය, තේජෝ ධාතු ස්වභාවය වායු ධාතු ස්වභාවය අපිට ප්‍රකට වෙන්න පුළුවන්. එහෙම ප්‍රකට වුණා කියලා ඒවා බාධාවක් කරගන්න හෝ එහෙම නැත්නම් ඒ කෙරෙහි සිය පවත්තන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕන. ධාතු ලක්ෂණ කියන එක භාවනාවට පරිබාහිරද. එහෙම නැත්නම් මේ කයේ ස්වභාවය, කය පිළිබඳව ඇති ආબોධයක් වශයෙන් තමයි එහෙම නැත්නම් රූපය පිළිබඳව ආબોධයක් වශයෙන් තමයි අපිට මේ සතරමා ධාතු ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් මේ සතර මහා ධාතු ප්‍රකට වෙන්නේ මේ සතර මහා ධාතු ප්‍රකට වෙන ප්‍රකට වෙන වාරයක් පාසා ඒක දිහා බල බල ආයි ඒක බලනවා ආයි හුස්ම දිහා බලනවා පිම්බීම හැකිලිම දිහා බලනවා ඒකට නෙමෙයි මේ සතර මහා ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්නේ සතර මහා ධාතු ස්වභාවය කියන්නේ ඒක අවබෝධයට අදාළ විදර්ශනා භාවනාවට අනුව සමත භාවනාවට අනුව නම් ධාතු මනසිකාරය වැටෙන්නේ සමත භාවනාව නමුත් විදර්ශනා භාවනායේදී සතරමා ධාතු ප්‍රකට වීම කියන ඒ ධාතු මනසිකාරය වෙන්නේ රූපේ පරමාර්ථය වටහා ගැනීමක් වශයෙන්. ඉතින් ඒක මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. ඒක නිසා අපි විශේෂයෙන් හෘද ස්පන්දනය කියන්නේ වායු ධාතු ස්වභාවයට අදාළ කාරණයක්. අපි ඒවට හිතව දවන්නේ නැහැ. නිසා මේ පුළුවන් තරම් උත්සාහ කරන්න තමයි භාවනා කර්මස්ථානය තුළ අඛණ්ඩව සිය පවත්තන්න. ඒ Tamanට ඒ සඳහා යම්කිසි අභියෝගයක් තියෙනවා නම් පමණයි ඒ සඳහා වීරිය යොදන්නේ. එහෙම නැත්නම් ස්වභාවිකව Tamanගේ සිහිය ක්‍රමානුකූලව වැඩෙන්න ඉඩ ආරයි. ඒ දේ වෙන්න ආරම් බලන් ඉන්නවා. හැරෙන්න භාවනා යෝගාවචරයට වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඒතර හුස්ම ක්‍රමානුකූලව සියුම් තත්යකටපත් වෙනකොට හුස්ම කැඩි කැඩි යන ස්වභාවයක් වෙනවා. ඒ වගේම ගොරෝසු හුස්ම ක්‍රමානුකූලව සියුම් වෙනවා. ඊළඟට ආනාපානයේ මුලමදාග ප්‍රකට වෙන්න පුළුවන්. ආස්වාද ප්‍රාස්වාසයේ මුලද මුලමදාග ප්‍රකට කර ගැනීම අපි කියන එක හුස්ම සියුම් වීම නිසා සිද්ධ වෙච්ච දෙයක්. ආනාපානයේ ඒක සබ්බකාය පරිසංවේදී වශයෙන් අපි සලකනවා සමත භාවනා වශයෙන්. ඉතින් ඒ හැම දෙයක්ම දැනගෙන ඒ මොන දේ දැනගත්තා යෝගාචරයට කරන්න තියෙන්නේ ස්පර්ශය කෙරෙහි එහෙම නැත්නම් හුස්ම දැනීම කෙරෙහි සිය පවත්වා ගන්න විතරයි. අපි කරන්නේ මොකද්ද අර මොකක් හරි දෙයක් වෙනස් වෙච්ච ගමන් ඒක පස්සේ දුවන්නේ අර කර කර හිටියේ දේ සම්පූර්ණයෙන්ම මතක වෙලා යනවා මතක තියාගන්න මේ හැම දෙයක්ම වෙන්නේ භාවනාවේදී වෙන්න තියෙන හැම දෙයක්ම වෙන්නේ මනසේ ඒකාග්‍රතාවය දියුණු වුණ නිසා මනසේ ඒකාග්‍රතාවය දියුණු වෙන්නේ උස්ම කෙරේ සිය පැවැත්ම නිසා උස්ම කෙරේ එතකොට අපි උස්ම කෙරේ සිය පැවැත්ම නතර කරලා අර අර දේවල් බලන්න ගියොත් එහෙම නැත්නම් මට මේ මුණ අර මුණා කී කී ඒක පස්සේ ගියොත් එහෙම අපිට බානාවක් ඊපස්සේ ඒකත් නැහැ අල්ලපුවත් නැහැ බය ගහපුවත් නැහැ තියෙන. අනිත් එක තමයි මම අර ආරම්භයේදී කිව්වා වගේ කිසිම දෙයකට ප්‍රයත්නයක් යොදන්න එපා ස්වභාවිකව අර ගඟක් ගලාගෙන යනවා වගේ කවදාවත් ගඟ හිතලා ගලනවද නැහැනේ. වතුර එළින් ඉඳන් පහළට ගලාගෙන යනවා මිසක් ගඟ කවදාවත් මම මෙතනින් මේ ගල් පර්වතයේ මෙතන මුදුනේ මෙහෙම යන්න ඕන කියලා දියැලෙන් පහළට වැටෙන්නේ මම මේ දියැල තරණය කරනවා කියලා හිතාගෙන නෙමෙයි ස්වභාවිකව වතුර යනවා දියැල දියැලක් තියෙන දර එතන පල්ලෙහාට වැටෙනවා පර්වතයෙන් පාමුලට වැටෙනවා එතන මේ පර්වතේ නොතිබුණා නම් සාමාන්‍ය පරිදි 12 පාරක් විදිහට ගඟක් වගේ විදිහට එතන යනවා එහෙම නැත්නම් කවුරුවත් ගඟ හිතලා නෙමෙයි දියැලක් නිර්මාණය කරගන්නේ ඉතින් ඒ වගේ භාවනා යෝගාචරයත් අර ස්වභාවිකව ගන්න ගඟක් වගේ. ඒ භාවනා සඳහා යොදන ප්‍රයත්නය අවම කරගන්න ඕන. අපි යම්කිසි ප්‍රයත්නයක් යොදනවා යොදන්න ඕන මනසේ ඒකාග්‍රතාවය සඳහා සහ භාවනා අරමුණේ සිය පැවැත්වීම සඳහා පමණයි. භාවනා අරමුණේ සිය පවතිනවා කියලා අපිට ස්ථිරව සාසුද්දෙන් මේක දැනගන්න පුළුවන් නම් අවදුරටත් අපි ඒ සඳහා ප්‍රයත්නය දරන එක නතර කරලා අපි විමසිලිමත් භාවය පවත්වන්න ඕන. ඒ කියන්නේ විමර්ශා නුවණ පවත්වන්න ඕන. ඡන්දචිත්ත බීරි විමර්ශා කියලා තියෙනවා. මේ විමර්ශා විමර්ශා නුවණින් බලාගෙන ඉන්න. ධම්මවිජේ සම්බොජ්ජංගයට අදාළ. සති ධම්මවිජේ සම්බොජ්ජංග. එතකොට වෙන්නේ මොකද්ද? මේ උස්ම නැමැති ධර්මතාවයට වෙන්නේ මොකද්ද කියන එක බලාගෙන. අන්න එතෙන් තමයි ප්‍රඥාව කියන එක අපි තුන ඇතින පටන් ගන්න. තර හුස්ම සියුම්ම ඉහළ පහළ ගියා මේ ආස්වාස් මුලින්ම ගොරෝසුවට තියලා ඒක සියුම් භාවයට පත් වුණා. සියුම් භාවය තුළ හුස්ම මුලමදාග මට ප්‍රකට කරගන්න පුළුවන්කමක් ලැබුණා. දැක ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ මිනුන හුස්ම ටික ටික මෙහෙම කැඩි කැඩි කැඩි කැඩි යන ස්වභාවයක් දැනෙනවා. එතකොට තේරෙනවා මේක එක හුස්මක් නෙමෙයි. හුස්ම ගණ හුස්ම කොටස් ගණනාවක එකතුවකින් තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ සෑම හුස්ම කොටසකම දැනීමක් තියෙනවා. නාම රූප ධර්මතා දෙකකින් තමයි මේක හටගන්නේ. නමුත් අපි ඒක නාම රූප වලට ඒක බෙද බෙද යන්නෙත් නැතුව කැඩෙන ස්වභාවය කියන්නේ ඒක හොස්ම භාවනා දියුණුවක් වශයෙන් සලකනවා. ඒ වෙලාවේ නාම රූප හොයන්න යන්නේ නැතුව අර තිබ්බ ඒකාග්‍රතාවය අඛණ්ඩවම පවත්වාගෙන යන්න තියෙනවා. අඛණ්ඩව පවත්වාගෙන යනකොට තවදුරටත් මේ හුස්මට වෙන්නේ මොකද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. එහෙම හුස්ම දිහා බලාගෙන බලාගෙන ඉන්නකොට ටිකක් වෙලා ගියාට පස්සේ බලන්න හුස්මක් නැති වෙනවා. ගොඩක් දෙනකොට වෙන්නේ ඕකනේ. බලපු හුස්ම නැති වෙනවා. එතකොට මේ යෝගාවචරයට අමතක වෙනවා මම මේ මෙච්චරට බලන් හිටි සංස්කාර ධර්මයන්. මේ සංස්කාරය සංස්කාරය අනිත්‍ය කියන එක අමතක කරනවා. වචන උත්ම හොයන්නේ. එහෙම නැත්නම් යෝගාචරයා ඊළඟට මම මොකද්ද කරන්න කියන එක පිළිබඳ වැටහීමක් නැති වෙනවා. මම මෙතර වෙලා බැලීමේ ස්ථීර දෙයක් කියලා සංඥාවෙන් තමයි මෙතර වෙලා බැලේ නිත්‍ය සංඥාවක් අපි කියන්නේ. නිත්‍ය නෑ මේ හුස්ම සියුම් බැලසීමල සම්පූර්ණ පූර්ණ වශයෙන්ම නොදෙනියම. රූප කර්මස්ථානේ නැත්තරම නැති වෙලා යනවා. ඉඳගෙන මේ ඉන්න මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක නැත්තරම නැති වෙනවා. මම වාඩි වෙලා ඉන්නවා කියන සංඥාව එතනින් අයින් කරගන්න. මම කියන සංඥාව තවදුරටත් පවත්වන්න යන්න හොඳ නැහැ. මොකද මම කියන සංඥාව පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. රූපය තුල මම කියන සංඥාව පවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ හුස්ම තියෙනකම් පමණයි. ඒ තීන අවස්ථාවේ හුස්ම තියෙන වෙනස් වෙන්නේ අර මම ආස්වාස කරමි මම ප්‍රාස්වාස කරමි කියලා පටන් ගත්තට ඒක පවත්වන්නත් බෑ මේක කැඩි කැඩි යනවා සියුම් වෙනවා ගොරෝසු වෙනවා අරක වෙනවා මේක වෙනවා පෙරලි පෙරලි යනවා රවුමට කැරික් කැරික් යනවා සුළු සුළු කක් යනවා වටයක් දිගේ මෙහෙම යනවා වගේ තේරෙනවා ඒතර එතෙන්දි කියන බලන්න මේ මගේ හුස්ම මම හුස්ම ගන්නවා අඩුතර යෝගාචර ප්‍රඥාවක් නෑ අඩුතර ඒකවත් තේරුම් ගන්න කියලා ඒක තේරුම් ගන්න බැරිව තමයි මේ එක එක කතන්දර මෙතන කියවන්නේ. ඒක තේරුම් ගත්ත කෙනාට ඔතන කියවන්න කතන්දරයක් නැහැ නේ. කියන්න දෙයක් තියෙනවද? ඒ විදිහට ආස්වාස ප්‍රාස්වාස සහ මනසේ ඒකාග්‍රතාවය නිසා නාසිකාග්‍රේඩ් දුන්න ඒකාග්‍රතාවය නිසා මේ කයත් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. වල මේ ස්පර්ශය මෙච්චර කල් තිබුණේ මම දැන් වාඩි වෙලා ඉන්නවා කියන ස්පර්ශය කෙරෙහි සියපැත්තුවේ කාය විඥාණය ඒ අදාළ ස්පර්ශයන් තුළ හටගත්ත නිසා තමයි තම වාඩි වෙලා ඉන්නවා කියන එක තමයි දැනෙන්නේ. ඒකත් නැති වෙලා ගියාට පස්සේ එහෙනම් අපි තේරුම් ගන්න මේ දැනීම කියන එක කායයි කාය විඤ්ඤාණයයි නිසා ස්පර්ශය නිසා හටගත් වෙනවා. ඒතර ස්පර්ශයේ තියෙනවා කය තියෙනවා කාය විඤ්ඤාණය නැති වෙච්ච ගමන් කය නොදිනියන. ඊට පස්සේ යෝගාචරයන කය හොයන්නේ නැහැ. ඕකනේ කරන්නේ. එනිසා මේ භාවනාව බොහොම ලස්සනට වැඩිගෙන යනවා. යෝගාචරය මේක විනාශ කරගන්න භාවනාව වැඩි. ඊළඟට යෝගාචරයට තියෙන රූපේ නැතිච්ච තමයි ඊළඟට එන්නේ වේදනාව. රූප වේදනා කියලා දා තින්නේ ඒකට පංච උපාදානස්කන්ධය. ඒතර වේදනා එන්නේ නාම ධර්මතාව වශයෙන්. ඒක නිසා මේක බොහොම ලස්සනට මේ අර විදර්ශනා භාවනාව යෝගාචරයේසි යෝගාචරයේ නොදන්න බව මෝඩකම ප්‍රඥාව නැතිකම නිසා ඒ ප්‍රඥාව වැඩි කියන යන භාවතත් යෝගාචරය විනාශ කරගෙන අනවශ්‍ය මනසිකාර වලට අරක උනා මේක උනා නරියාගේ බල්ලාගේ කතාවල් කී කී ඉන්නවා ඒක. ආවාගේ නරියාගේ කතාව. ඒ ගිය කමඩාවත් තමයි වෙන්නේ. තමයි හුස්ම නොදිනී ගියාට පස්සේ, කය නොදිනී ගියාට පස්සේ අර මානසික තැම්පත් භාවය අවබෝධ කරගන්න යෝගාචර තේරෙන්නේ නැහැ. මේ තාමත් මේ කරවලු ගුහාවක් ඇතුලේ ගියා අරක වුණා මේක වුණා අන්ධකාරයෙන් බවටපත් වුණා තනි වුණා කී කී දානවා කමටහම. මේක තමයි මනසේ ඒකාග්‍රතාවය. අයි මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ට එන්න තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කර්ම හතක් සම්පූර්ණ වෙන්න ඕන කියලා මොන යෝගාචරයටද ඕක තේරෙන්නේ? ඔතෙන්ට එන අර අෂ්ටාංග මාර්ගයේ කර්ම හතක් සම්පූර්ණ වෙන්න ඕන හුස්මයි ආනාපානයි නැතුව දැනුවත් බවයි පාත්තා. උදොතෙන් පස්සේ තියෙන සම්මා සමාධිය තියෙන්නේ. එතනින් පස්සේ සම්මා සමාධියෙන් තමයි ඊටු වැඩ ටික වෙන්නේ. ඊටු ටික අපිටම කරන්න පුළුවන් නම් බුදුහාමුදුරන්ට <laughs> ඔය මේ හතර පෙරණින්ද දැලා මරකේ ඉන්න ඕනේ නැහැ. මේ මාලිගාවේ ඉඳලා බුදු වෙන්න තුමු. ඊටු ටික කාගත් කන්ට්‍රෝල් එකේ තියෙන එකක් නෙමෙයි. ඊටු ටික කරන්නේ සම්මා සමාධිය. සම්මා සමාධියේ තියෙන ලක්ෂණ ටික මොකද්ද? අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. එන ස්වභාවය තමයි තියෙන්නේ. මා සමාධිය ඊට පස්සේ නිමිත්තක් කරන්නේ නිමිත්ත ස්වභාවය පිළිබඳ වැටහීමක් විතරයි තියෙන්නේ. ඉතින් මේක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. මම මේ කිව්වේ කෙටි කරලා මේක ගොඩක් දීර්ඝව යන මාතෘකාවක්. ඉතින් දැන් හිටින් ඉඳන් කියන්න එපා උස්මෝදරි ගියා අනිමිත්තර ගියා. දැන් වර්තාවක් තියෙන දැන් මම කියන්නම් ඒ වර්තාව. වැරදි. වැඩ කරනවා හිටපුවා. ඒක නිසා යෝගාචරය පුළුවන් තරම් කරන්න ඕන අර අර අනිමිත්තේට යන්න අනිමිත් සමාධියට යන්න මේ මූලාරම්භයට අවශ්‍ය කරන සමාධිය තමයි අපි දැන් මේ ලබා ගන්න. නම් මේක අනිමිත් සමාධියක් නෙමෙයි. මේක සම්මා සමාධිය තියෙන extra අවස්ථාවක් තමයි අනිමිත් සමාධිය කියලා කියන්නේ. නිමිටි ගන්න නැති ස්වභාවය. නිමිටි ඇවිල්ලා බැඳිලා යන ස්වභාවය. රූපේ අඳුරගත්තා නම් එතන අනිමිත්තක් නැහැ. රූපේ අඳුරගත්තා නම් යහව රූපේ කියලා අහවල් ශබ්දය අඳුරගත්තා නම් එතන අනිමිත් සමාධියක් නැහැ. මම දැකලා තියෙනවා නිකන් ඔය හුස්ම අදින ගියා අනිමිත් සමාධියක් දාලා. අනවශ්‍ය වචන. මම දැන් අනිමිත් සමාධියට ඇවිල්ලා මේ යෝගාවචර අනිමිත් සමාධියට ඇවිල්ලා කියනකම් කිසි කෙනෙක් ඔය ටෙක්නිකල් වචන පාවිච්චි කරන්න යන්න එපා. මම කියලා නැහැ නේ ඇවිල්ලා කියලා. උස්ම කැඩි කැඩි යන ස්වභාවය නාම රූප වශයෙන් දැක ගන්න කියලාත් මම කියලා නැහැ. කියන්නේ නැතුව කරන්න යන්න එපා ඒ කිසිම දෙයක්. එහෙනම් යෝගාචරය මොකද කරන්න ඕන? උස්ම කැඩි කැඩි යන ස්වභාවය නම් ඒක භාවනාවට බාධාවක් නොකරගෙන ඒක භාවනා දියුණුවක් වශයෙන් සලකලා ඒ උස්ම දැනෙන තරම සිහිය පවත්වාන්නයි කරන්නේ. දැන් නාම රූප කතන්දරේ කොතරම් දුරට ඇවිල්ලාද කොතරම් දුරට යෝගාචරය ඒක තේරුම් ගන්න තියනවාද කියන එක මම මම නාවර්තා කියවලා තීරෝ තේරුම් ගන්න ඕන එක. මේ හිතවිලි එනවා ආයතන පාණි සිහිය පවත්වනවා උස්ම කැඩි කැඩි යනවා අතෙන්ට හිත ගියා මෙතෙන්ට හිත ගියා එතන ඇති නාම රූප කතන්දරයක් නැහැ එතන. නාම රූප පිළිබඳ අවබෝධයක් නැහැ එතන. ඒක යෝගාචර තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න කමඨහවතා කියමු. ඒක නිසා ඒ කමඨහ වார்த்தාවල කවදාවත් මම නොකියප දේවල් කියන්න යන්න එපා. වචන දාන්න යන්න එපා. හැබැයි එපා කියන ඒවා නම් දානවා. හිත තැම්පත් වීම කලවර ගුහාවක් වගේ කියලා දාන්න එපා. ඒක මනසේ ඒකාග්‍රතාවයක් වශයෙන් දැක් ගන්න කියන එක කරන්නේ නැහැ. ඒක දාන කලවර ගුහාවක් මෙහෙම බින්ගයක් ඇතුළට ගියා කියලා දාන එක. එපා කියන එක තමයි කරන්න යන්නේ. කරන්න කියන එක කරන්න. ඕනද? ඒ ඔයගොල්ලන්ගේ භාවනා වැඩෙන්නේ නැති ප්‍රධාන හේතුව තමයි ඕක. ආනාපානේ නොදෙනී ගියාට පස්සේ ආනාපානේ සියුම් වෙලා සංසුන් වුණාට පස්සේ තමන්ට ඉතිරින් යාට කරන්න වැඩක් නැතිව යෝගාචරයට දැනගන්න කොච්චර කාලයක් ඔතෙන්ට ඇවිල්ලා ඉඳ වෙන්නේ. ඊපාර කොතර පුහුණු වෙන්න වෙයි. ඔතෙන්ට ඇවිල්ලා කරන්න වැඩක් නැහැ. යෝගාචරව දාන උතරින් යාට බාහන වැඩෙන්නේ නැහැ කියලා තමයි දානවා. හැමදාම ඕකනේ ලියන්නේ. භාවනාව උතරින් යාට යන්නේ නැහැ මොන්නේ. යන්නේ කියලා තමයි යවන්නද මම කියලා. එතරින් එහාට මොකද්ද කරන්න කියලා තමයි අහන්නේ. මොකද්ද මට දෙන උපදේශය? එතරින් එහාට මොකද්ද මම කරන්න ඕන දේ මට දෙන උපදේශය මොකද්ද කියලා අහන එකෙන්ම මොකද්ද තේරෙන්නේ? යා ඒ තැන පිළිබඳ වැටහීමක් නැහැ. මට මේ කිසිම සංස්කාරයක් නොකරගෙන මෙතන ඉන්න පුළුවන් නේ කියන එක පිළිබඳවත් වැටහීමක් නැහැ බුදුන්. ඒ වැටෙම නැති හින්දා තමයි අහන්නේ මම ඉතින් යාට මොකද කරන්නේ? මම දරගත්තා නම් මෙච්චර මේ කාලයක් බෞද්ධයෙක් වශයෙන් ඉඳලා පෙරම් පුරලා ඇවිල්ලා මෙන්න මෙතෙන්ට එන්න තමයි මම මෙච්චර කාල බුදුන් ගැන්දේ. මෙතෙන්ට එන්න තමයි මෙච්චර කාල බෝධි පූජා දෙන්නේ. පන්සලට දාන දුන්නේ. ආරණ්‍ය වලට දාන දුන්නේ ඔන්න ඔතෙන්ට එන්නේ. කොයි දෙයකටත් ඔන්න ඔතෙන්ට එන්න ඕනේ. විචාක අවපාසිකාව සෝවන්න ඕනේ ඔතෙන්ට ඇවිල්ලා තමයි. ඔතෙන්ට එන්නේ නැතුව මොන මොකවත් කරන්නේ නැහැ. කලින් කරපුවා තිබුණ හින්දා එතෙන්ට එන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට එතෙන්ට එන්න පුළුවන් වුණාම එතනින් මොකද්ද කරන්න කියලා මගෙන් අහන්න. කක්කත් ඔතෙන්ද කරන්න දෙයක් නැහැ. ඔක පාත් ගන්න ඕන, ඔක සමාදම් වෙන්න ඕන, ඔක කැමති වෙන්න ඕන. සාරාසංගේ කල්පලක්ෂයක් පෙරපුරපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට ප්‍රථම ධානයට ඇවිල්ලා බෑ කියලා කියනවා. දර්ශන මාර්ග පොතේ තියෙනවා. ඊටසේ සිද්ධාර්ථ බෝසතාණන් බලන ඇයි මට එහෙම ඉන්න බැරි? ප්‍රථම ධානයට ඇවිල්ලා ඉන්න බෑ මේ මේ කල්ප ගන්න භාවනා කරපු කෙනාට. බුදු වෙන ආත්මේ ප්‍රථම ධානයේ ඉන්න බෑ කියලා. ඇවිල්ලා දෙවෙනි ධානයේ ඉන්න බෑ කියලා. වැඩි වෙලාවක් ඉන්න බෑ. ඊට පස්සේ බලනවා මොකද්ද හේතුව? ඒක තමයි ඒකට සමාදම් වෙන්නේ නැති. ඒ කියන්නේ සතුටු වෙන්නේ නැති. ඒක පිළිගන්නේ නැති එක. ඒකට හේතු. මෙතනින් යන මම මොකද්ද කරන්නේ කියන එක බලනවා. මෙතනින් යහට කොහොම මම බුදු වෙන්නේ නැහැ නේ කියලා කල්පනා කරනවා. කවුරු හරි තව දුරටත් හිතනවනම් මේ හොස්ම යනපාරේ නොදෙනී ගියට පස්සේ ඒ විස්රාමේ සංසුන් බව අවදුරට මගේ තුල පටිසමුපාදයක් සිද්ධ වෙන්නේ කුසල අකුසල කර්ම සිද්ධ වෙන්නේ මෙතන මෙතන මට මෙතන ඉන්න තාක් මෙතන භවයක් නෑ භවපත්‍ය මේ අන්නාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ಜಾති කියන එකක් මෙතන නැත ඕක තේරුම් ගත්තේ නැහැනේ කවුරු හැමෝටම ඕනේ සෝවන්නේ එතනට ඕන්නේට කලින් ඔබ තේරුම් අරන් ඉන්නවනේ මුලින්. දැන් අවුරුදු 7 මේ විසාකාවපාසිකාව කොහමද සෝවන් වුනේ? අර මල් කලඹක් අතේ තියන් හිටියා. මොකද බුදුහාඳුර මේව පාත්‍ර ගියේ අර මල් කුමාරිකාවට. ඒ ළමයා මොකද කිව්වේ? ඔබ ඔය ලස්සන මල් පොකුර අතේ තියන් හිටියට ඔකට තව ටික ටික වෙලා ගියාම ඔක පර වෙනවා. ඒ බල පරවීම තමයි ඔයගොල්ලෝ උස්මේ දිහා බලන් ඉඳලා දකින්නේ විචාකාව. ඒක දැකලා තමයි යා සෝවන්. අක්කයි දික්ටි නැති උනේ. ඔයගොල්ලෝ මල පරවෙනකොට මොකද අහන මල පරවෙන්නේ? මගෙන් අහන. <laughs> මේ සෝවන්නේ. අයියා මොකක්ද දාන්න දැන් ඊළඟ? විශාකාවත් ඇහුවනම් ওই මල් ටික පරවලා එතකොට මොකද්ද මම පුරන්න ඕන? ආන්න කියන මොකද? ඒ කිව්ව කාරණේ අවබෝධ කරගන්න නැතුව දැන් බාහිදා රුචි ඇහුවනම් එහෙම. අර දැක්කොත් දැක්ම අර ඉතින් දැන් මොකද්ද කරන්නේ ඉතින් මම? අර දැන් අම්මාන්සේ මොකද්ද මර කරන්නේ? ඔයගොල්ලෝ අහන්නේ ඕකනේ ප්‍රශ්නේ. ඒකෙම තේරෙනනේ. මේ භවයේ නිවන් දකින්න එක බෑ කියලා තමාරුට රූප පංච පදාස්කන්ධය අනිත්‍යයි කියන අනිත්‍යයි කියන එක තමයි මේ දැක දැක අහනවා මොකද්ද කරන්නේ කියලා මගේ ඒක වටහා ගන්න නැතු දැන් එහෙනම් භාවනාව කරගෙන යමු නේද බලන්න හොඳට මේ හුස්ම දැනීමේ ක්‍රියාවලිය සිය පවත්තන්න මේ හුස්මට මොකද වෙන්නේ කියලා බලන්න. මනසේ ඒකාග්‍රතාවයට මොකද්ද වෙන්නේ කියලා බලාගෙන බලාගෙන යන්න. තමන් මේ මොකද්ද කරන්න කියන එක ඔළුවට ගන්න ඕන හරියට. දැන් එහෙනම් අපේ භාවනාව නතර කරමු නේද දැන්. ම්ම්. දැන් එතකොට දැන් කරපු භාවනාව ගැන මොනවද යෝගාචරණ කියන්න තියෙන්නේ? මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන භාවනා දෙකම ඉදිරිපත් කරන්න පුළුවන්. කැමරා ඔන් කරගන්නත් පුළුවන්. එතන. ඕනක්ද කවුද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔව් භාවනා මුලින්දම සිත සමාධියටපත් වුණ අරමක් මේ ඒකාග්‍රතාවයේ දිගටම පැවතුණා. හ්ම්. ඊට පස්සේ පස්සේ ඒ අග්‍රතාවයේ දිගටම හැමම සිතේ අවට ශබ්ද එහෙම ඇහුණත් ඒව එච්චර ඒව ඒව කෙරෙන්නේ නැහැ. හිත ඒකාග්‍රතාවයෙන්ම දිගටම පැවතුනා සිත සමාධියටපත් වෙනවා. හ්ම්. ඒකාග්‍රතාවයේ හිත එච්චරමනේ. එහෙමයි. ටික. හ්ම්. ඒතකොට සමාධිය කොයි විදිහට තමන් අත්දැකේ? ස්වාමීනාත සමාධිය දැන් කිසිම දෙයක් නෑ කිසිම මේකක් නැතුව සිතේ සමාධිය දිගටම ඔබ වහන්සේට මතක ඇති මම අර ඥානකී දිසා සකුන්තලා දිසානායක කියලා කමඨම් වාර්තා යන්නේ. ඔව් මම දන්නවා දැන් ඒක තමයි මම එහෙම දැන් සමාධියෙන් එක විතරද මේ දවස්වල දෙන්නේ. එහෙමයි. දැන් සමාධිය අඛණ්ඩව මේක දිනු කරගන්න ඕනේ. ඉතින් ප්‍රකට වෙන එකක් කරා අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙමයි. අර විද්‍යුත් දෙනී මගේ වගේ ආව දැනුණා එහෙම. ඔව් මොකද? මොකද? විද්‍යුත් දෙන අර ඇස් වලින් එහෙම විද්‍යුත් දැනීම අර භාවනා පටන් ගැනීමම වගේ එහෙම ඒවා දැනුණා විදක්. ඔව්. ඒතර වෙන දැනීමක් තෝන්නේ නැහැ නේද? නෑ එහෙම නෑ එහෙම ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තව සමාධි මාදි තව සමාධිය හතර දියුණු කරගන්න. බලන්න ඕනේ තමන් පූර්ණ සමාධිය තුළ ඉන්නවද කියන්නේ. ඒක තමයි බලන්න ඕනේ වැදගත්. එහෙම නැත්නම් සමාධිය ඉන්නවා කියලා හිත එහෙම යනවා වෙන්නත් පුළුවන්. දැනීම් වලට යනවා වෙන්නත් පුළුවන්. හ්ම්. දැන් තව කවුද කතා කරන්නේ? දැන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔය කතා කරන්නේ නැද්ද? අවසරයි සරණදි. ඔව් කතා අද දින භාවනා වැඩසටහනේ දැන් කරපු වාර්තාව සන්නහස වහන්සේ අර උපදේශ දෙන අතරේදීත් ආස්වාද ප්‍රාස්වාස මුලදී සියුම් විදිහට ප්‍රකට වුණා සන්නහස ඊට පස්ව ආස්වාද ප්‍රාස්වාසය සියුම් වෙලා සංසිඳන මොහොත තුල කැඩි කැඩි යන වශයෙන් දැනුන ස්වර්ණාස ටික වෙලාවක ස්පන්දන වශයෙන් දැනිලා පරමාති ස්වභාවය එක්ක ඊට පස්සේ සිවුම් ආස්වාස ප්‍රාස්වාසය නොදැනී ගියා ස්වර්ණාස එහෙම නොදැනී ගිය ස්වභාවයත් එක්ක හිත තැම්පත් වෙන බව හිතේ ඒකාග්‍රතාවය වැඩි වෙන බව අත්දැක ස්වර්ණාස ඒ ආනාපාන සති ස්වභාවය නැවතත් අර චලන ස්වභාවය කියන්නේ කම් චංචල ස්වභාවය සනර්ස ආස්වාස ප්‍රාස්වාස ලෙස ප්‍රකට වෙන්නේ නැතුව ඒ ස්වභාවය සියුම් විදිහට දැනි දැනි ගොඩක් වෙලා තිබුණ සනර්ස සමහර වෙලාවට අරමුණු කරන තැනක් නැති මට්ටමක් තිබුණා එතකොට අර සති නිමිත්ත කෙරෙහි අවධානයෙන් හිටිය සානාංශ එහෙම කාලය ගත වුණාට අතරේ මේ සමහර විට විවිධ රූප දර්ශන වගේ ඒවා වේගෙන් ඇවිත් ගියා ඒවා මෙනෙහි කරන්නත් කලින් වගේ නැති වෙලා වගේ ගියා සානාංශ ඒ අතරතුර ක්‍රමානුකූලව භාවනාව මැදක් හරි ඉඳලා ඊට පස්සේ වේදනා දැනෙන්න ගත සවනාස දුක් වේදනා වශයෙන් ගැටීමක් තිබුණ නැහැ සවනාස ඒ ස්වභාවය අරමුණු කරනකොට නැති වෙලා යනවා ඒකාග්‍රතාවය මතක් වැඩි වෙනවා නැවත ආයිත් මතු වෙනවා වගේ දිගින් දිගටම පසුගිය කාලවලත් එහෙම ඉස්වානස ඒ කියන්නේ වේදනාවම තමයි අවසාන කාලේ දිගින් දිගටම මතු වෙන්නේ ඒක ස්වභාවය ඒ ස්වභාවය ස්වනස ඒ කියන්නේ නැති වෙනවා ආයි මතු වෙනවා නැති වෙනවා ආයි මතු වෙනවා ඒ කෙරෙහි හැකිතාකර උපේක්ෂාව පවත්වගෙන ඉන්න ස්වභාවයක් තමයි ස්වනස තියෙන්නේ නමුත් සමහර වෙලාවට අර එක දිගටම වේදනාව එතකොට මම ඒක සමහර සිතුවිල්ලක් වශයෙන් එනවා මේ මේකත් කාමටන කාමටහනක් ආනාපානය වගේම මේකත් මේ දිහත් බලාගෙන ඉන්න ඕන කියලා එහෙම ඒකම බලන් ඉන්නවා ස්වාමීනාස. අද දිනෙත් ඒ විදිහට අවසාන කාලේ වේදනාව තමයි ස්වාමීනාස තිබුණේ. ඒක ස්වාමීනාස දැඩි වේදනාවක් නෙමෙයි ස්වාමීනාස නමුත් දුක්ඛ සහගත වේදනාවක් උග්‍ර වෙනවා අඩු වෙනවා නැති වෙන එක වෙනස් වීම තමයි සවනස බලන් හිටියේ. වේදනාව අඩු වැඩි වීම දිහා බලාගෙන හිටියේ. ඒ සවනස ඒ. ඒතර වේදනාව මොකද වුනේ අද? සවනස වේදනාවේ ස්වභාවය අර විචල්්‍ය වෙන බවක් තමයි සවනස තියෙන්නේ. සමහර වෙලාවට නැතිම වෙලා යනවා ඊට පස්සේ ආයේ ආස්වාස ප්‍රාස්වාස මේ සති නිමිත්ත හෝ සියුම් සියුම් ආස්වාස ප්‍රාස්වාස වෙන්නේ නොයි දැනුන සවනස. වර්ග වෙන් වෙලත් වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඊටාම සියුම් ඒ වේදනාව ආයි ඊට පස්සේ තව වෙලාවකින් මතුවෙනවා ස්වාමීන් වහන්සේ. ඒ විට ආයි ආස්වාස ප්‍රාස්වාසයෙන් ඉවත් වෙලා වේදනාව කෙරෙහි සිහිය පවත්වනවා ස්වාමීන් වහන්සේ. ඒ ඒ තුල අපිට ඉන්න පුළුවන් බවක් තේරෙනවා නේ. පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒකේ බාධාවක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒක කමටහනක් විදිහටම අරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඇත්තම් දිනවල සවනස අද නෙමෙයි මේ නිකන් සමාධිමත් බව මදි වෙලා අන්තිම හරියේදී අර සමාධිමත් බව අඩු වීමත් එක්ක ගැඹුරු සමාධියක් නෙමෙයි සවනස කොහොමත් අර ඒ ඒකාග්‍රතාවයේ අඩුවීමත් එක්ක ටිකක් දරා ගන්න අමාරු විදිහට වේදනාව වැඩිපුර දැනෙන ගති ඇතැම් දවස්වල තියෙනවා සවනසයි. ඒ විශේෂයෙන්ම අර මං විනාඩි එකයි පැය එකයි විනාඩි 45ක් හෝ පැය දෙකක් වගේ තමයි සනන්ස කරන්නේ. ඒ අන්තිම විනාඩි 10 15 වගේ තමයි ඒක ගොඩක්ම මට දැනෙන විදිහට උග්‍ර විදිහට දැනෙන මට්ටමේ එන්නේ. ඒ වෙනකොට අර බාහිර ශබ්ද එහෙම වැඩිපුර දැනෙන ස්වභාවයක් එක, කය දැනෙන ස්වභාවයක් එක මට දැනෙනවා. අර තිබි මුලදි තිබුණ ඒකාග්‍රතාවයේ අඩු වෙලා තියෙනවා, වේදනාවත් උග්‍ර වෙලා තියෙනවා කියලා සනන්ස. මට හිතෙනවා ඉතින් අර මේ සමාධිය අඩු වෙන නිසා වේදනාව වැඩිපුර දැනෙනවා කියලා වගේ පසුබට දැනෙනවා කියලා හිතන්න ගියද නේ එහෙසම් වේදනාව වැඩි සමාධිය නැති හින්දා අඩුයි අද දිනේ නම් මේ වාරය තුල එහෙම එක එකම ආකාරයකට ඒකාග්‍රතාවය තිබුණා සවනාස දැන් ওই පහුගිය දිනවල වාර්තා ඉදිරිපත් කළේත් නැහැ නමුත් මුලදී වේදනාවක් ඇත්තෙම නැහැ සානාස. අන්තිම හරියේ වේදනාව තියෙනවා පසුව පසුව වේදනාව ටිකක් උග්‍ර වෙන බවක් එක්ක අර ඒකාග්‍ර බව අඩු වෙන බව දැනෙනවා සානාස. වේදනාව වැඩි වෙනකොට කොහොමද ඒකාග්‍රතාව අඩු වෙන්නේ? ඒක සනහස මට ඒ කියන්නේ ඒ කියන්නේ තමන් හිතාගෙන ඉන්නවා ඒකාග්‍රතාව සමාධිය කියන්නේ සමාධිය කියන්නේ වේදනාව අඩු වෙන්න ඕන එකක්. ම්ම් ඒකනේ ඔය කියන්නේ. එතරනේ වරද්දාගෙන ඉන්නේ. අධික සමාධියේ උග්‍ර වේදනාව වෙන්න පුළුවන්. ඉන්න බැරි තරම්. එහෙමයි සර්. එමෙන්න බෑ කියලා මොකෝ හැරේ. තියෙනවා නීතියක් තියෙනවා. එහෙනම් සමාධිය තුළ වේදනාව වෙන්න බෑ කියලා. නෑ නෑ සර්. සමාධිය කියන්නේ වේදනාවනේ. වේදනාව අඩු වීමනේ. ආනාපානෙ නොදෙනී යෑමද සමාධිය කියන්නේ. ඒකද සමාධිය කියන්නේ. තමයි ගොඩක් දෙනෙක් වරද්දා ගන්න උන් මතන තමයි. කමටහන් ගන්න නැහැ. ඒක කියන්නෙත් නැහැ. වේදනාව වැඩි වීම කොහොමද අපි ගන්නෙ? සමාධිය අඩු තැනක් කියන්නේ. එතන සාසර බෑ කය වේදනාවේ සිය සිය පවතිනවද නැද්ද කියන එක නැත්නම් සමාධිය කියන්නේ. එහෙමයි සාරා. වේදනාව අඩුද වැඩිද කියන එක සමාධියෙන් අපි දකින්න එකක් නිසා වේදනාව අඩුවීම සමාධියේ වේදනාව වැඩිවීම සමාධිය දුර්වලතාවයක් කියලා කොහොමද මේ කරන්නේ? කොහොමද කරන්නේ? මොකද්ද දැන් දැන් ලොජික් එක? අරගේ මොකද්ද දැන්? ස්වනස ඒ මත නෙවෙයි ස්වනස මේ ඒ කියන්නේ බාහිර ශබ්ද දැනෙන එකයි කය දැනෙන එක ප්‍රකට වෙන එක මතයි තමයි ඒ තීරණයට ආවේ ස්වනස මේ කය නොදැනී ගිහිල්ලා තිබුණ මට්ටම නැවත අර දැනෙන්න ගත්ත එකයි බාහිර ශබ්ද එහෙම වලට අවධානය යන ගතිය ටිකක් වැඩි වුණා ස්වානාසේ අන්තිම විනාඩි 10 වගේ ස්වානාස ඒ නිසා තමයි ස්වානාස ගොඩක්ම මේ ඒකාග්‍රතාවය අඩු වුණා කියලා වගේ දැනුනේ ස්වානාස ඒකාග්‍රතාවය අඩු වුණා නම් නැවත ඒකාග්‍රතාවය පවත්වා ගන්න. ඒ ඒ ස්වානාස භාවනා කරමින් සිහිය පවත් ගන්න ඕනේ. හොඳයි සාම. දැන් තේරුණා. තේරුණා සාම. කවුදින් භාවනා දෙකකින් ඉදිරිපත් කරනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව්. කය සැහැල්ලුව කය සැහැල්ලුව දැක්ක ස්වාමීන් වහන්සේ ආනාපාන සතියට සිත හොඳට යොමු වුණා. ඊපස්සේ ගොඩක් ඉක්මනින් අති සිත ඒකාග්‍ර වුණා බව තේරුණා. තේරුණාට පස්සේ සමිනාංශ කිව්වා අද කරුණු ටිකක් ලියාගත්ත ඒ බව පිළිගන්න සමාධිමත් වෙන බව පවත්වන්න කැමැති වෙන්න සතුටු වෙන්න කියන ආදී ඒවායින් ඒ පවත්වාගෙන යාමට කැමැති වෙනව වෙනුවට සැහැල්ලුයි සතුටයි කියන දේ තමයි ඔළුවට ආවේ. එහෙම පවත්වාගෙන යන්න ටිකක් දුරට යන්න පුළුවන් සමිනාංශ. එතන ඉන්නකොට මොනවද අත්දැකීම්? දැන් ඩාව් එතන කියලා දැනගන්න ඉන්නකොට හුස්ම දැනෙන්නෙම නෑ. සමහර වෙලාවට ආයි පොඩ්ඩක් දැනෙන ගති සැරින් සැරේ තිබුණා. ඒක වෙනමම ක්‍රියාවලියක් ඒක වෙනමම දෙයක් බව හිතුණා. ඒ කියන්නේ නිකන් ජීවිත ජීවත් වීමත් එක්ක නැති වෙනමම තනියෙන් සිදුවෙන දෙයක් බව තේරුණා. එතන එච්චරයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම කෝල් දෙකක් ආවා සැර දෙකකදී කෝල් කට් කරන්න වුණා කිසිම හිතට බාධාවක් මොකුත් දැනුන්නේ නැහැ නිකන් අර රෝබෝ කෙනෙක් වගේ කට් කරලා ආයේ සිත ඒක ඒක අගර කරගන්න ෆෝන් එක සයිලන්ට් කළා නෙමෙයිද බාරවන්නේ නෑ ස්වාමිනාස් එහෙම කරගන්න අමතක වුණා. මේ කොහොමද ඒක තමයි ස්වාමිනාස් ඒක දුර්වලතාවක ඒක හදාගන්න ඕනේ. කෝල් දෙකක් ආවා. ඒ දෙකටම මේ හතරක් නැතුව ආයේ ඒවා කට් කරලා ඒකක් කරගන්න පුළුවන් වුණා සිත. ස්වාමීන් වහන්සේ තේරෙනවා මේ සිත ඒකාග්‍ර වෙලා ඉන්න එකේදී අර ආශ්වාස ප්‍රාශ්වාස වෙනවම දෙයක් කියලා එතනින් පොඩ්ඩක් අර හිත කියන්නේ මේ දිගටම හුස්ම බලන අතෑරිය වගේ කරා ස්වාමීන් වහන්සේ ඉන්නවද? වද? කියන්නේ දිගටම හුස්ම බලන එක පොඩ්ඩක් මග ඇරිය වගේ සැහැල්ලුවෙන් හිටියා. එහෙම ඉන්න බලන්න. එතකොට තේරෙනවා චේතනා පහළ වෙන බව. ඔව් ස්වාමීනි. කියන්නේ හුස්ම හුස්ම තීද්දි දතයි. ඔව්. ඒ කියන්නේ ඒක ඒක ස්වභාවයෙන්ම හුස්ම තී හුස්ම තීද්දි මොකද අතාරින්නේ? හුස්ම. හුස්ම හුස්ම වැටෙන එක දිහා හිත යොමු කිරීම අතෑරියා. කියලා නිකන්. ඔබට අතෑරියා. ඒක නිකන් ඉබේම වෙනවා ස්වාමීන් වුණා. කිසිම කම්මැලිකමක් මුකුත් දැනුන්නේ නැහැ. නිකන් ඒ අර ස්වාමීන් වහන්සේ කියලා කැමති වෙන්න සතුට වෙන්න කියලා. එතකොට මේ මේ නිකන් අවස්ථාව මොකද්ද මේ කියන වගේ විමසෙලිමත් වීමක්. කැමති වෙන්න. කැමති වෙන්න සතුට වෙන්න කියන්නේ උස්ම ඒකලා මනස ඒකාග්‍ර වෙලා උස්ම නොදේ යන්න බෑ මොළි ඒ වෙලාව කොහොමද? මේ ඒකාග්‍ර වෙන්නේ හැබිට වෙන්න සතුට වෙන්න. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ඔකේ තේරුණාද? කියන්නේ වැරදි බොරු අවස්ථාවක්ද ස්වාමීන් වහන්සේ? ඒ උස්ම දැනෙනවා කියන්නේ හිත තව තව තියෙනවනේ උස්ම සංසිඳීමටපත් වෙන්න. එහෙමයි ස්වාමීන් කියන්නේ මේ හුස්ම වැටීම නැති වෙලා යන වෙලාවල් තියෙනවා. මුකුත්ම දැනෙන්නේ හැබැයි ඉතින් ආය හුස්ම වැටෙන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ ඒකට සිත යොදන්න. හුස්ම නොදැනී ගියාම හුස්ම නොදැනී ගියාම හුස්ම දැනෙන තැන සිහිපවත් ගන්න පුරුදු වෙන්න. ඕන වෙන්න. එතකොට ආයි නැවත නැවත සියුමුස්ම දැනෙනවනේ. එහෙමයි. එහෙමයි. හරි ඒ ස්වාමීනි. ක්‍රියාවලිය තුල ඉන්නවනේ. ඒ ක්‍රියාවලිය තුල ඉන්නේ. ඒක මේ හුස්ම අත්හැරලා යන්න කියලා මම කිව්වේ නෑ නේද? හරි ස්වාමීනි. මම මම කිව්වේ සේරම ඒකාග්‍ර වෙලා හුස්මත් නෑ සේරම ඒක සමාධිමත් වුණාට පස්සේ ඉතින් යහට ඒ ගැන ඒක පිළිගන්න කියලා මම කිව්වේ. දැන් ඔය කියන තැනට ඉතින්ට ඇවිල්ලා නෑනේ. හුස්ම දැනෙන හිත ඒකාග්‍ර වෙලත් නැහැ චේතනා පහල කරලා හිතවිලි එන අවස්ථාවක් ඕක මම කියන්නේ කිසිවක් නැති අවස්ථාවක් ගැන මම කතා කරන්නේ ඔයගොල්ලෝ යනවා ඔක්කොම එක හොයාගෙන මේ පාරේ කොහොමද ඕකනේ වෙලා තියෙන්නේ මොකක්වත් කියන්න බෑ කිසිම කෙනෙක් ඊපු ගමන් ඒක කරන්න යන්න කරලා බලන්න යන්න හරි ස්වාමීන් වහන්සේ හුස්ම නොදැනී ගියාම ආයෙ නැවත එතෙන්ටම හිත පවත්වන්න ඔයාර මේ ඉංග්ලන්ඩ් වල ඉන්න එරන්දිද යන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ ආ රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් එකට ආපු කියන්නේ ඔව් ස්වාමීන් වහන්සේ සහභාගී වුණා ඉතින් ඒක තමයි කියන්නේ ඒකාග්‍රතාවය ඒ කියන්නේ ඔක්කොම සෙටල් ඩවුන් වුණාට පස්සේ දැන් හුස්මත් නැහැ කයත් නැහැ එහෙමයි ඊට පස්සේ හිතනවා මම දැන් මොකද්ද කරන්න කියලා තත් ඒකාග්‍ර ඉතිවිලි එන්නෙත් නැහැ ඔව් අන්න එතෙන්දි තමයි අර මම කිව්ව දේ කරන්නේ එහෙම අවස්ථාවකට ආව ස්වාමීන් වහන්සේ හැබැයි ඒක ඉතින් මටම තේරෙන ගොඩක් වෙලා හැම ඉන්නේ නැහැ ආයෙ දැනෙනවා ඒක සුළු වෙලාවකට ඒක සුළු වෙලාවකට එන එකක් නේ ඔව් ඥාඩි කීපයකට නෙවෙයි මම කියන්නේ දැන් එතනට ඇවිල්ලා ඉන්න පුළුවන් අය ඉන්නවනේ ආ මේකට හරි තේරෙනවා තේරෙනවා ස්වාමීන් වහන්සේ තේරුවන් සරණ තේරුවන් ආ තේරුවන් තා කවුද ඉන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔව්. ඔව්ද මුලින් අවසරයි. ඔඩ්බර්ස්නේ. ආ මම හිතනවා ස්වාමිනාත් අනිත් කෙනාට කමන්න ස්වාමිනා. ආ කමන්න කියනවා මදුබාෂණේ කියන්නේ. ආ ඔව් ස්වාමිනාස් මම අද ටිකක් සැරෙන් සැරේට සද්ද වැඩි පරිසරයක තමයි භාවනා කරන්න සිද්ධ වුනේ. ඉස්සලම ඒක හුස්මට කය සහල්ුව මෙනෙහි කරලා හුස්ම දැනෙනකොට සියුම් හුස්ම තමයි අරමුණු වෙමින් පැවතුනේ. ඉස්සෙල්ලාම ආශ්වාස ටිකක් ධාරාවක් වගේ කෙටි ආශ්වාස ධාරාවක් විදිහට තේරුණා. ප්‍රශ්වාස චුට්ටක් ස්පන්දන දෙකක් හරි තුනක් හරි වගේ තමයි තේරෙමින් තිබ්බේ. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ තවත් සියුම් වෙලා ආශ්වාස ප්‍රශ්වාස දෙකම මට තේරුණේ ධාරාවක් වගේ තිබුණා වගේ. ඊට පස්සේ හුස්ම දැනෙන්නේ නැතුව ගියා. මුලදී චුට්ටක් සිතුවිලි දෙකක් තුනක් විතර වගේ ආවා වගේ තේරුණා මම ඒක මෙනෙහි කරලා බැහැර කරා ඊට පස්සේ සම්පූර්ණ හුස්ම නැදලා ගියාට පස්සේ ආපහු ටිකක් හුස්ම දැනෙන්න ගත්තා ටික ටික මට තේරුණා හුස්ම නොදැනලා තිබ්බ වෙලාව ටිකක් වැඩි කියලා ඊට පස්සේ නොදැනලා තිබ්බ වෙලාවේදී සිතුවිලි දෙකක් විතර ආව තේරුණා ඒවා එනකොටම අඳුර ගන්න පුළුවන් වගේ ස්වභාවයක් දැනුණා එතකොට අඳුරගත්ත ගමන් වගේ ඒවා ටික නැති වෙනවා වගේ තමයි තේරුනේ එතෙන්දී මේ හුස්ම හුස්ම දැනෙනවද? දැනෙන් දැනෙන්නේ නැති වෙලාවේදී ස්වාමීන් වහන්සේ. ඊට පස්සේදී සිතුවිලි දෙක තුනකට මේ විදිහට සිද්ධ වුණා. ඊට පස්සේ මට කටහඬක් ඇහෙන කොහොම හරි ඒ හින්දා සිතුවිලි පහළවීමක් ඇති වුණා. ඒ වෙලාවේ සියුම් හුස්ම අරමුණු වෙමින් තිබුණා. මේ නිසා මම මෙනෙහි කරලා බහැර කරා ආපු සිතුවිලි ආපහු හුස්ම අරමුණු කරමින් ඉන්නකොට ආයෙ ටික වෙලාවකට පස්සේ හුස්ම දැනෙන්නේ නැතුව ගියා ඊට පස්සේ හිත සුදු පාට ආලෝකයකින් වැහිලා ගියා වගේ තේරුණා ඊට පස්සේ ආලෝකයක් කියලා මෙනෙහි කරාට පස්සේ ඒක නොපෙනිලා ගියා ඊට පස්සේ දර්ශන වෙමින් තිබ්බ පසුබිම ටිකක් කම්පණය වෙනවා වගේ ගතියක් තේරුණා ඒ කම්පණය ටිකක් වැඩි වෙලා වැඩි වෙලා හිසත් ඇත්තටම දෙපැත්තට නිකන් කම්පණය වෙනවා වගේ ගතියක් දැනුණා ඒක මම වායු ධාතු ලක්ෂණය කියලා අඳුරගෙන හුස්ම ගැටමින් තිබ්බ තැන අරමුණු කරන්න උත්සාහ කරා. ඊට පස්සේ ආපහු මට හුස්ම ඒ වෙලාවේ හුස්ම හුස්ම දැනුණාද? ඒ වෙලාවේ දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම එතන අරමුණු කරන් හදනකොට හුස්ම මට දැනුණා. ඊට පස්සේ ටික වෙලාවක් ඒ විදිහට ඉන්නකොට හුස්ම දැනෙන්නේ නැතුව ගියා. නිකන් සිතුවිලි ගොනු. එතන ඒක මේ ඊළාට හුස්ම අරමුණු කරන්න යන්න නෙමෙයි විදිහ. හුස්ම දැනෙන තැන සිහිය පාත්තන්නේ. ඒ කියන්නේ වැරද්ද? මම අරමුණු කරන්නේ අපි. ඒ කියන්නේ විදර්ශනා භාවනාවේදී දැනෙන්නේ නැති දේවල් අරමුණු කරන්න යන්නේ නැහැ. අපි අර හිතිය තන තියෙනවනේ. එහෙම සමහර. දැන් උදාහරණයක් ගමු අපි දැන් අහස දිහා බලන් ඉන්නකොට තරුවක් පේනවා. හරිද? ටිකක් එක දිහා අපි බලාගෙන ඉන්නවා. ඉතින් හිත ඒකාග්‍ර වෙනවා ඒ තරුව දිහා. එයා බලන්නේ. ඒතර අපිට තරුව තියෙන තැන පේනවනේ. එහෙම. ටිකක් වෙලා යනකොට ඔක වලාකුළකින් වැහිලා යනවා. අපි හරියට ඒකාග්‍රතාවය පැවතුවා නම් දැන් තරුව කොහෙද කියලා හොයන්න යන්න ඕනේ නෑනේ. තරුව තිබ්බ තැන අපි ඉන්නවා. මේ මින්නෝට අර බලාකුළු ගියාට පස්සේ ආයෙ තරුව මතුවෙනවා. අරමුණු කරනවා කියලා එකක් නෑ අපි බලාගෙන ඉන්න මේ. ફોકસ කරනවා විතරයි. ફોકસ කරන්නේ කොතැනද හිතපොතෙන්ට විතරයි ඒකාග්‍රතාවය පවත්වන්නේ. එහෙමයි සර්. ඊළඟට ඒකාග්‍රතාව පවත්වනකොට ආයි ස්වභාවිකව ඒක දැනෙනවා මිසක් අපි හුස්ම අරමුණු කරන්න යන්නේ නැහැ. අරමුණු කරන්නේ ඒක ප්‍රාර්ථනාවක්. හොයන. අරමුණු කරන්න ප්‍රාර්ථනයක් දාන්න. උත්සාහයක් දාන්න. ඒරොනේ. එහෙමයි සර්. සමින්වහන්සේ ඊට පස්සේ ආපහු හුස්ම දැනෙන්නේ නැතුව ගියා. එතකොට අර සිතුවිලි නිකන් ගොනු විදිහට හැදෙනවා හැදෙනවා හැදෙනවා වගේ නිකන් මුල හරියම වගේ තේරුම් ගන්න වගේ පුළුවන් වුණා. ඒක හඳුනගත්තාම නැති වුණා සමින්වහන්සේ පස්සේ. නිකන් සිතුවිලි සිතුවිලි නිකන් ගොනු විදිහට හැදෙන්න පටන් ගන්නවා වගේ ආරම්භය වගේ. එහෙම දැනෙනවා. කතන්දරේ තියෙන ඒ සිතුවිලි ඔස්සේ හිත ගිය නැන්නේ. නෑ ස්වාමීන් වහන්සේ. ඒ දිහා ඒ කියන්නේ දැනෙනකොටම නිකන් ගොනු විදියට හැදෙනවා තේරෙනවා. ඒ උනාට ඒ දිහා බලන් ඉන්නකොට ඒක නැති වුණා කොහොම හරි. ඒක එහෙම එහෙම බලන්න යන්න ඕනේ නෑ. අවශ්‍ය නෑ. මොකටද බලන්නේ? ඒක ඒක ඒකයි භාවනා අරමුණේ සීමාව. ඕන හිතවිල්ලක් හැදේ හැදේවා කියලා මොන එකක් හැදියන් කියලා තමයි භාවනා අරමුණේ කියන්නේ කරන්නේ. එහෙමයි සර්. බාරම කියන්නේ ඒකාග්‍රතාවය නේ ඊළඟ හුස්ම දරනවානේ දරනවාද? දැනෙනවා සර්. ඔව් දරනවාට අත්හරින්න ඒ වෙලාවේදී ඒ වෙලාවේදී දැනෙන්න තිබුණ නැති වෙලාවක් ස්වාමීන් වහන්සේ. ඔය ඒක තමයි එතකොට අපි කරන්නේ ආහසේ තරුව තියෙන දර බලන්නේ. හිතේ තර හිසිය පාන. දැන් තරුව නැහැනේ. තර අපි හරියටම මාක් කරගන්න ඕන. අපි ඉන්න ඕන තැන. ඒක උස්ම නොදෙනී ගියාට පස්සේ ඒක මාක් කරන්න බෑ. උස්ම දැන් නැහැනේ. ඒක මුලදී අර කරන්න ඕන ටික කරගන්න. අපි සිටීමේ අපි මාක් කරන්නේ තැනක් ඔය හරි මම ඉන්න මෙතන. දැන් Google Map එකේ වුණත් මම තමන් ඉන්න තැන බලන්න. ඒ හිටිය තැන ඉන්නවා ඉතරයි. නොකොටයි පේන්න ගන්නවා. හොඳ දැනනවා. ඒ කියන්නේ අපි අපිට අර සංස්කාරය නැතිව ඉන්න අපි දන්නේ නැහැ පුහුණු නැහැ අපිට ඕන සංස්කාරය සංකත සංගත ලෝකයෙන් තමයි අපි හොයන්නේ නිවනට කැමති නැහැ සංස්කාරය නැති ලෝකයක් අපිට ඒක මාක් කරගෙන ඉතන ඉන්න දන්නේ අපි හැමතිස්සෙම අර අපිට මයින්න පුළුවන් මෙෂර් කරන්න පුළුවන් දැනකට තමයි අපි යන්නේ එහෙම තරක් තමයි හොයාගෙන යන්නේ හොයන්නේ ඒකයි විවිධ දේවල් හොගෝ යන්නේ වෙනව නේද? එහෙමයි සර්. ඒක තමයි හැටි. ජන ස්වභාව. හරි නේද? හරි ස්වාමීන් වහන්සේ සර්වන් සල් සම්මස්. සර්වන් සල්. දැන් කවුද ඊළඟ කතාව? කවුරු දෙන්නේ තුන් දෙනෙක් කැමරා මයික් එක ඕන් කරලා නේද? දැන් එක්කෙනෙක් ගන්න. ඒක තමයි ඒකාග්‍රතාවය විශ්නය කියන්නේ ඒකයි. ඊළඟට මම උත්තර දෙන්න ඕන කියන මේකේ නෑ. 100 නෑ. මයික්‍රොෆෝන් එක තියෙන තැන හොයන්න යන ඊට පස්සේ ඒක මතකයි. ඒ හුස්ම දැනෙන තරම් කොයිද මතක? ස්වාමිනාස් මම කතා කරමු දවසම. ආ හොඳයි. ස්වාමිනාස් අද මේ මුළු කාල සීමාවම හිත ඒකාග්‍ර වෙලා වෙන කිසි දෙයකට සිතුවිලි ගියේ නැහැ ශරීර දැනීමක් තිබුණෙත් නැහැ. ඇත්තටම ඒක බලන් ඉන්න තැන හිත රැඳිලා හිටියා වගේ විතරමයි ස්වාමිනාස් දැන දිගටම. දිගට මොකක්ද දැනෙන්නේ? හුස්ම හුස්ම දැනෙන තැන හිත නැවතිලා බලාගෙන ඒ දිගටම එහෙමම හිටියේ ස්වාමීන් වහන්සේ වෙන කිසිම දෙයක් විශේෂයෙන් කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් කියන්න දෙන්නේ ඒක තමයි. විශේෂයෙන් කියන්න දෙයක් සිද්ධ වුණේ නැහැ කියන්නේ මොකක්ද? ආ ඒ දැනීමක් නැහැ, සිතුවිලි දැනීමක් නැහැ. සතුටින් හුස්ම දැනෙන තැන බලාගෙන හිටියා. ඒක තමයි. ඒක තමයි කියන්නේ තාම තමන් දන්නේ නැහැ මොකද්ද කියන්න ඕනේ. දැන් ඕක බලන්න දැන් ඕක ඔයගොල්ලෝ විග්‍රහ කරන විදිහ. දැන් අසංකත ස්වභාවය සංකතයක් නැතිව ඉන්න වෙලාව එහෙමයි ස්වාමීනි. විල්ලක් නැතුව ඉන්න වෙලාව ඔයගලන්ට කියා ගන්න තේරෙන්නේ නැහැ. නෑ මම කියන්නේ හිතවිලි නෑ. හිතවිලි නෑ. ආනාපානේ නෑ. අරක නෑ. මේක නෑ කියලා කියන විසක් වෙච්ච දේ කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මම කිව්වේ ඕක තමයි. වෙච්ච දේ, ඒ කියන්නේ ඒක තමයි වුණ දේ කියා ගන්න බෑ. ඔව් සංස්කරණය නෑ කියලා කියනවා. නෑ නෑ සංස්කරණය දැන් දැන් හදනවා. දැන් හදනවා. නෑ ස්වාමීන් වහන්සේ මම එඩිට් කරනවා. නෑ නෑ එඩිට් කරන්න නෙමෙයි කිසිදු දෙයක් නැතුව තිබුණා කිව්වේ ඒක තමයි අදහස් කරේ. ඕක නෙමෙයි ඕක නෙමෙයි කියන්න ඕන. ආනාපානය නොදෙනී කියලා. එහෙමයි. ආයෙත් නොදෙනී කියලාද? ආයෙත් නොදෙනී කියලාද? එහෙමයි. කය ගැන කිසිම හැඟීමක් තිබුණේ නෑ. නොදැනී ඒ කියන්නේ මම හැඟීමක් හැඟීමක් ගැන නෙමෙයි කියන්නේ අපොත. නොදැනී ආනාපානය කයයි. රූප කර්මස්ථානේ නැති වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මනස ඒකාග්‍ර වුණා, හිත විශ්‍රාමයටපත් වුණා. එහෙමයි. ඒ අකණ්ඩව පැවතියක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වචන ටික විතරයි කියන්න තියෙන්නේ. ඔගොල්ලෝ කියන්නේ මොකද්ද අරක නැහැ මේක නැහැ. මේවා ටික නැහැ. නෑ මම මේ මොකද්ද කියන්නේ? <laughs> සතුට නෙමෙයි මම කියන්නේ. සතුට වැඩක් නැහැ. සතුට නෙමෙයි. වෙච්ච දේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඕගොල්ලෝ කියන්නේ ආනාපානෙ නැතිලා ගියා. වේදනාව නැතිලා ගියා. කය නැතිලා ගියා. මොකක්වත් නැතුව හිටියා. ඕකයිල මොකක්වත් නැතුව ඉන්න තරම් නෙමෙයි. සිත විස්රාමයට පත්වලා තියෙන අවස්ථාව. දැන්ට තමයි ඉන්න ඕන. ඉන්න ඕන තැන. එහෙමයි. ඉන්න ඕන තැනට ආවම කියන මොකක්වත් නැතුව. ඒකනේ කියන්නේ. ඉබ්බ දේවල් නැති කියලා ගියා මට. නෑ ඒ නැති ඔච්චරකවත් ඕක හදන්න බෑ. ඔච්චරකවත් ඔය අම්මන්නිට ඕක තේරුම් ගන්න බෑ. තව කල්පයක් විතර භාවනා කරන්න. නෑ තව තව දේවල් නැතුණ කියලා මම දුකෙන් කිව්ව නෙමෙයි මම කිව්වේ ඔය දේ තමයි කිව්වේ මම. ඒකාග්‍ර වුණා හිත සංසුන් වුණා හිත තැම්පත් වුණා එහෙමයි ස්වාමීන් වහන්සේ එතෙන්ට මම ආවා එතෙන්ට පැමිණිලා මමත් කියන්නේ මමත් නැහැ ඉතින් මමත් නැහැ ඉතින් ආපු කෙනත් නැහැ එහෙමයි. ආපු කෙනා ආපු කෙනා නැහැ කියලා කොහොමද කියන්නේ? ඒකාග්‍ර වුණ කෙනා පුජ්‍යල සත්ත පුජ්‍යල එතන නැහැ කියලා කියන්නේ කොහොමද? ඒක අවබෝධ කරගත්තා නම් කියන්න පුළුවන්. ඒකාග්‍රතාවෙන් ඉන්න නිසා. ඔතන ඔයගලන්ට අවබෝධ කරගන්න බෑ. අවුරුද්දක් බාන. පුජ්‍යලයව නියෝජනය කරන්නේ මොකද්ද? මොකෙන්ද? පංච උපාදානස්කන්ධේ. රූපයදා හන්දා සංඛාරය. එහෙමයි ස්වාමීන් ඒ ටික නැත්තම් රූපයක් නැත්නම් ඒතර වේදනාවක් නැත්නම් වේදනාවක් තියෙන නැත්තේ නැහැ. නමුත් ඒ පුජ්‍යල සංඥාව තමයි ටික ටික නැති වෙන්නේ. එහෙමයි. එහෙමයි. මම කලණුත් කිය මම ආස්වාස කරනවා මම ප්‍රාස්වාස කරනවා කියන එක තමයි නැති වෙන්නේ. මම දැන් වාඩි වෙලා ඉන්නවා කියන එක තමයි නැති වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම තමයි නැති වෙලා ඉන්නේ. මොකද මම නියෝජනය කරන්නේ රූපේ. එහෙමයි. රූපේතන. හ්ම්. නමුත් කියන්නේ ඒක කියන්නේ නැහැ. නමුත් කියන්නේ අපි කිඹ දේවල් නැති වෙන්නේ. මමත්වේ තියාගන්නයි. මමත්වේ තියාගෙන කියන මේ දේවල් නැති. අර නිකාර මේ මොකද්ද මේ ව්‍යාපාරයක් කරලා බංගලොත් උනා. ඔක්කොම නැති වුණානේ කියලා කියනවා. දැන් ව්‍යාපාරයක් කරලත් ඉන්නේ අන්තිමට ඕකනේ. එහෙමයි. මම කම්පැනි එකක් කරාට පස්සේ ඔක්කොම බංකොලොත් වෙලා ඔක්කොම නැති වුණා. ආ කියලා කියනවා. මම ඉන්නවා. මම ජීවත් වෙනවා. <laughs> ඔක්කොම නැතිලා ගිහින්. හරි ෂෝක් බාන. හරි ෂෝක් එකට බාන කරලා මේ දවස් තුනේම මම උදේ පාන්දර භාවනා කරාම ඔය ඔය ඔය ඔය තත්ත්වය තමයි සමනන්ත හිටියේ. ওই தත්තෙට තමයි එන්න ඕන. තත්තේ හිටියන්නේ එතෙන්ට තමයි එන්න ඕන. ඕන තැනට ආවා. කියලා කියන්නේ නේ කවදාද? අද එහෙමයි. අද දවසේ ඊටත් වඩා සියුම්වට ඒ ඒ தත්තේ මම අත්දැක්කා. දැක ගන්න පුළුවන් වුණා. දැක ගන්න පුළුවන්. එහෙමයි සොඳුනාසි. දැන් ටාවන එක ස්ථාවර කරගන්න. එතන තන තහවුරු කරගෙන දෛනික සතිය අනිත් ඒ ටික හදාගන්න. එහෙමයි සම්බන්ධයි. දෛනික ජීවිතෙත් එතෙන්ට එන්න පුළුවන්කමක් තියෙනවා. S2 වහගත්ත ගමන් එතෙන්ට එන්න පුළුවන්කමක් තියෙනවා. බාහන කර්මස්ථානේ නැතුවම. නැතුව හෝ නැතුව. දැන් තේරුවන් සම්. හොඳයි සම් තේරුවන් සම්. කවුදින්? මම කතා කරන්නේ ඔව් කියන්න. ඔව් කියන්න. ආ භාවනාව පටන් ගන්නකොටම කාය ප්‍රසද්ධිය ඇති වුණා. දැන් කය දැනෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ සියුම් හුස්ම ගැටෙන තැන අරමුණු කරා. ඒ අරමුණු කරනකොට සියුම් හුස්මත් දැනෙන්නේ නැතුව ගියා. එතනටම සතිමත්වෙ හිටියා. ඒ ඉන්නකොට ක්‍රමයෙන් ගැඹුරට යන බව දැනුණා කාය මේ ඒකාග්‍රතාවය වැඩි වෙන බව දැනුණා ඒත් එක්කම සිව් හුස්ම සැරෙන් සැරේ ආය ආරමුණු වෙනවා ආය එතකොට ඒකාග්‍රතාවය වැඩි වෙලා කය ඉහළට ඇදෙනවා ඇදෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ කාය කාය සංකාර සංසිඳිලා ඒ විදිහටම හුස්ම දැනෙන තැනම සතිමත් වෙ හිටියා විතක සිවුම් හුස්ම දැනෙනවා එතකොට ඒක එහෙම ආරමුණු කරගෙන කෙලින්ම කාය මේ කාය පස්සද්ධියතේ විදිහටම තිබෙනවා කාය කොහොමද දැනෙන්නෙම නෑ ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොටම මේ ඒකාග්‍රතාවය ක්‍රමයෙන් වැඩි වෙමින් තියෙන එක තමයි දැනුනේ ඒකාග්‍රතාවය ටික ටික දියුනේ ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ එක දිග ඒ ටෙන්ට වෙලා ගොඩක් වෙලා ඉන්න පුළුවන් ඒකාග්‍රතාවය තුළ ගොඩක් කරන්න පුළුවන්. මං කියන එක ඇහෙනවද? සිග්නල් කට් වෙන අර කතා කරපෙක් කෙනෙක් නේද? නේද? ආ. අර එන වෙන කෙනෙක් කතා කරනවා කවුද කියන්නේ කතා කරන්නේ? මට කතා කරන්න කතා කරන්න. අපිට තව වෙලා තියෙනවා. වැඩ තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව්. භාවනාව අද දිගටම කරගෙන ගියා ස්වාමින් වහන්සේ. මනස ඒකාග්‍රතාවේ පැවතියා. සියුම් හුස්ම නොදෙනී යන අවස්ථාවට ආවා. කියන්නේ ශරීරය ඉහතට ඇදෙනවා වගේ සුළු නිතරම දැනෙනවා එහෙම. සුන්නාද ස්වාමින් වහන්සේ මිටතර මට උපදෙස් දීලා තිබ්බ හැම ඇදෙන තැනදී සිත සිහිය පවත්වා ගන්න කියලා. සිය පවත්වාගත් අවස්ථා දෙක තුනක් තිබුණ ස්වාමීන් වහන්සේ ඒ උන්ට සමහර අවස්ථා නිකන් තේරෙනවා මම ආපහු හුස්ම දැනෙන තැනට යනවා නැත්තම් හිත ටිකක් බියපත් වෙනවා වගේ ගතියක් මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ මම හුස්ම නොදෙන ගියාම බයක් එනවද? නෑ ශරීරය ඉහළට ඇදෙනවා වගේ මට දැනෙනවා. ඒ වෙලාවේදී මට ආපහු ශරීරයේ ශරීරයේ ඉහළට ඉහළට ඇදෙනකොට ඒ වෙලාවේ හුස්ම දැනෙනවද? ඔව් එතකොටම ටක් ගාලා හුස්ම දැනෙන තැනට හිත යනවා ස්වාමින් වහන්සේ. ඒ ශරීරයේ ඉහළට යන එක දිහා බලන්න ඕනේ. ඒ වෙලාවට පොඩ්ඩක් ඒකාග්‍රතාවය අඩු වෙනවා කියලා මට හිතෙනවා ස්වාමින් වහන්සේ. ඒකාග්‍රතාවයේ අඩුවීම නේ මං අහන්නේ. තමන් ඉන්නේ හුස්ම දැනීම තුලනේ. ඔව් ඒකම ස්වාමින් වහන්සේ. ඔව් එතකොට තමන් මොකටද කය ඉහළට යන එකක් බලන්නේ. කය කය. දැන් හුස්මේ ඉන්නකොට අපි කය ගැන බලන්න ඕනේ නෑනේ. ඇසේ ස්වාමීන් වහන්සේ. එතන යනවා, පා වෙනවා, සැහැල්ලු වෙනවා. ඒක ඒක දැනගෙන අනපාරිණ අපි ඉන්නේ. ආය පස්සදී දැනගෙන. ඒ වැරද්ද තියෙන තමයි ඒක බලන්න බලන්න ගියේ. ඒක දැනනකොට බලන්න යනවා. ආයක තමයි කියන්නේ. ඒක තමයි එතන නිවන් දකින්න බැරි හේතුව ඒක තමයි. <laughs> ගෙදර මොකක් හරි අල්ලපු ගෙදර මම දැන් මොකක් හරි කරගම ඒක බාන්න යන්න හිතනවා. ගේට්ටු ගාන මේ ඔළුව දාගෙන බලන් ඉන්නවා. අල්ලපු ගෙදර මොකද්ද කරන්නේ? ඕකනේ ඔය කියන්නේ. ඔෆිස් ස්වාමීන් වහන්සේ. <laughs> ඉස්සර ඉතින් ඊට භාවනා කරන්න ගත්ත ප්‍රථම පක්ෂවල ස්වාමීන් වහන්සේ අර මధుරයක් දෂ්ට කරොත් එහෙම වුණොත් අර හිත මේවා වෙනවා බල්කනේ ඒක කසන්න කියලා හිතෙනවා. හැම වෙනවනේ දැන් හැබැයි ස්වාමීන් වහන්සේ මේ දවස් ටිකේ මුදු විදියට භාවනා කරනකොට එහෙම ආවොත් ඒ ගැන කිසි තැකීමක් නැහැ. දිගටම භාවනාවේ යෙදෙන්න මට පුළුවන්කම තිබෙනවා ස්වාමීන් වහන්සේ. දැන් කරා දිනු කරගන්න. පොඩ පොඩ දිනු කරගන්න. ඔසරස මේ ඉරිදින වැඩසටහන ගොඩක් ප්‍රයෝජනවත් වුණා ස්වාමීන් වහන්සේ මේ කතා බහ කරලා මේක දැනගත් ගොඩක් දේවල් භාවනාවේ අඩුපාඩු හදාගන්න ගොඩක් ප්‍රයෝජනවත් වුණා ස්වාමීන් වහන්සේ මට. ඒකයි අනිත් එක දිගටම භාවනාව යෙදෙන්නත් මම අර උද්දීපනයක් එනවා වගේ ඊළඟ දවස් පහ එක කරගෙන යන්න ආසාවක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. දිගටම කරන්න ඕනේ. ඉරිදාට විතරක් කළා මම. නෑ ස්වාමීන් වහන්සේ හැමදාම උදේ පාන්දර නැගිටලා කරනවා ස්වාමීන් වහන්සේ දැන්. වාර්තා ඉස්සරන වාර්තා ඉදිරිපත් කරේ නැහැ දැන් මුලින් පටන් ගත්ත දිගටම කරගෙන යන්න ස්වාමීන් වහන්සේ. මොන නමින්ද ඔය නමින්ද දාන්නේ වාර්තා? ඔව් නිරාශා චාන්දනී කියලා ස්වාමීන් වහන්සේ. ආ. දැන් තේරුවන් සර්. තේරුවන් සර් නේ ඔබ වහන්සේ කොටා බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි තේරුවන්. තව කවුද කතා කරනවද? කවුද කතා කරන්නේ? කතා කරන්නේ නැද්ද කවුද? Mhm. දහත් වෙනි කමටහන් වර්තාව කවුද දැන් මේ මේ ළඟදී? පැය දෙකේ කමටහන් වර්තාව. 9 වෙනි මාසේ 11. දාපු කෙනා මතකද? දාපු කෙනෙක් ඉන්නවද එහෙම? නැද්ද? අධිකාරයක් නැහැ නේ. 17 වෙනි එක. ඒක තියෙන්නේ මෙහෙමයි භාවනාව ආරම්භ කිරීමට ප්‍රථම පරයන්කේ ඉඳ පූර්ව කෘත්‍ය සිදු කර මම දැන් මෙහි සිටින බව මෙනෙහි කර භාවනා ඉරියව්ව කෙරෙහි අවධානය යොමු කළෙමි. මුලදී දැනුණ ආශ්වාසය ප්‍රාශ්වාසය සියුම්. දැනී නොදැනී යන ස්වභාවයකි. මා කෙරෙහි සතිය පිටුවා බලා සිටින විට සිත ක්‍රමක්‍රමයෙන් ඒකාග්‍ර විය. කය සැහැල්ලුවේ පසුව හුස්ම රැල්ල සංසිඳී සිත තැම්පත් විය. වලදී සිතුවිලි වලින් වරින් වර පහළ වන විට සිතවිල්ලක් සිතවිල්ලක් ඇයි මෙනෙහි කර බැහැර කරන. පසුව සිතවිලි වලින් භාවනාවට බාධාවක් නොවන. සිත තැම්පත් වී සිතත් කයත් සැහැල්ලු වී ඇත. සිත තව තවත් ඒකාග්‍ර විය. මොහතකින් සිත යම් සැපයකින් බෙලී යයි. අඳුර තුල ගිලේ. සිත අවකාශයේ සමග මුසු වේ. සිතත් කයත් තවදුරටත් සැහැල්ලුයි සැපවත්ය. ශාන්ත සුවයක් දැනෙන සිත සමාධිමත් වෙන තේරවන අර මේ මනස ඒකාග්‍ර වෙන විදිය. ඉතින් ඒ අවස්ථාව යෝගාචර හරියට දැනගන්න. සිත තැම්පත් වේ සිතත් කයත් සැහැල්ලු වේ සිත තව තවත් ඒකාග්‍ර වේ. කියන්නේ බාහිර අරමුණු වලින් තොරව එතෙන්ටම යොමු වෙනවා. කය සිත කය සැහැල් වෙනකොට තව තවත් එතෙන්ටම භාවනාවටම යොමු වෙනවා. මොහොතකින් සිත යම් සැපයකින් බෙලී අඳුරතර ගිලිය අඳුරතර අර ගිලිය යනවා කියන එක තමයි සිතාවකාශයේ සමග මුසු වෙනවා කියන එක තමයි අර මනස ඒකාග්‍රතාවයට පත් වෙන ස්වභාවය තමයි ඒ යෝගාචරය දකින්නේ. සිතත් කය තවදුරටත් සැහැල් වී සැපවත් වී ශාන්ත සුවයක් දැනෙනවා. දැන් තියෙන එකින් එක ධාතු ලක්ෂණ නොලබා නොබලා සමස්ත කයම ධාතු වශයෙන් ප්‍රකට වීමට ඉඩ හැර. නාසිකාග්‍රේ සතිය පිටවා සිටින්න. මේ තවදුරටත් පුහුණු වෙමි. වරින් වර කය පුරා 10ක් පැතිර යයි. ඒ කය ධාතු ස්වභාවය. කමඨහන්තේ අයිතිකාරණේ ඉන්නවද කවුරුද? අයිතිකාරු ඉන්නවද? මතකද ඒක? ආ එහෙම එහෙම සාන එහෙම සාන පෙරන්සන් ලක්මාරි සාන අත්දැකපු දේ නේද? මම කතා කරන්න ගියේ මේ පොඩ්ඩක් මේ මුට්ටුනා මේ කරගන්න බැරි වුණා. ඔව් දැන් ඒකේ තියෙනවා මේ ධාතු ලක්ෂණ. දැන් ගොඩක් අය කරන වැරද්දක් තමයි මේ ධාතු ලක්ෂණ වල තැරෙන් තැර හිත යොදවන්නේ. එහෙම. එහෙම කරන්න අවස්ථාවක් නැහැ. ධාතු ලක්ෂණ දෙන්නේ ඒක බෑක්ග්‍රවුන්ඩ් එකෙන් පේනවා. අපිට තියෙන්නේ සමස්ත ධාතු ස්වභාවය කියන එක වටහාගෙන සිය පවත්වන නාසිකාග්‍රය. එහෙම නැත්නම් සැරෙන් සැරේ කම්පණය වෙනවා, අතන කම්පණය වෙනවා, මෙතන කම්පණය වෙනවා කීය භාවනාව කඩාගෙන යනවා ධාතු ලක්ෂණ වල. මේක ඒක හරියට කරලා දෙන්න. ඉතින් එහෙම කරොත් තමයි සමාධි ස්ථාරව තියෙන. සමාධිය ආයෙත් බිනි බිනි යනවා, කැඩි කැඩි යනවා. මොකද අනවශ්‍ය දෙයක් නේ දැන් ආයෙ කරන්නේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්නේ සමාධි ප්‍රතිඵලයක් වශයෙන්. ඒ ප්‍රතිඵලය දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒක නිකන් හරියට අර වාහනේ වාහනයක් ස්ටාර්ට් කරාම දුම් පිට වෙනවා සයිලන්සරේ. අපි වාහනේ යන්නේ නැතුව සයිලන්සරේ දිහා බලන් ඉඳලා මාර වැඩේ මේ වාහනේ ස්ටාර්ට් කරා සයිලන්සරේ දුම් පිට වෙනවා. ඒක සයිලන්සරේ දිහා බලන්න. එනවා වගේ වැඩක් තියෙනවා. ඒක ඇවිල්ලා අර සමස්ත ක්‍රියාවලිය ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය. අපිට ඒක දිහා බල බල ඉඳලා වැඩක් නැහැ. මේක ඇවිල්ලා ඒක වටහා ගන්න ඕන දේ. ඒක අවබෝධ කරන්න ඕන දේ තමයි ඒක. ඊළඟට දැන් කය පුරා තනින් තන ඉතා සියුම් මාංශ කම්පණය වන දැනෙන. ඒ කයි වායු දාස් ස්වභාවය. ඒ සමග කය නොදෙනිය යන ස්වභාවයෙන්ද ඇත. භාවනා මැද භාගයේ සිට සිත තවදුරටත් අඳුර අඳුරේ නොවි. සිත ආලෝකමත්ව පැවතින. ආලෝකයේ ගණන් නොගෙන නාසිකාග්‍රේ තවදුරටත් සතිමත් වනේ. ආලෝක වලට හිත යොදවන්න අවශ්‍ය නැහැ. යෝගාවචරය තම භාවනා ආරම්භණේ කියනවා. හරි ආලෝකයේ කොච්චරවත් ඒක බාහාර බාධාක් කරගන්න ඕනේ නැහැ කවුරුත්. සිතවිලි නොමැතිව අඛණ්ඩව ඒකාග්‍රව පැවති. මේක තමයි වැදගත්. සිතවිලි නැතුව සිත අඛණ්ඩව ඒකාග්‍රතාවයේ පවතින එක තමයි මේ ආනාපානෙ දැනන්නේ වන්නේ. නෑ ස්වාමී. ඔව්. නොතෙන්ට ආවට පස්සේ තමයි ඒකාග්‍රතාවය වටහාගෙන භාවනාවේ දැන් තමයි ටිකක් අමාරු හරිය. ඒ කියන්නේ වැඩිපුර පුහුණු වෙන්න ඕන තැන නොතර තමයි. ආනාපානෙ නැතුව අපි ඉන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? ඉන්න පුළුවන් වෙන්න. ඒකට වීරිය මතක් අඩු වෙලා වීරිය යොදන්න තැනක් නැහැ නේද උතන. ඉන්නේ ඒකාග්‍රතාවය තුළ තමයි දෙන්නේ. උතන වීරිය තමයි දැනුවත් බවයි පවතින්න ඕන. හිත හිතවිලි වලට යනවද නැද්ද? අකණ්ඩව පවතින මොකද මේ රැය අපිට හුස්ම ස්ටේජ් එකක් නැහැනේ. වැඳිලා ඉන්න තරක් නැහැ උතන. අභ්‍යවකාශයට ගියා වගේ පාවි පාවි ඉන්න තැන. ඉතින් තැන ඉන්න ඕන. ඒකාග්‍රතාවයෙන් ඉදිරියට ඇදී යන බව දැනෙන. චිත්ත සමාධිය වැඩි වෙන බව දැනෙන. සමාධිය කොච්චරක් තව වෙද්ලා තියෙනවද? ඒක මොනිටර් කර කර ඒක බලන්න ඕනේ. ඇඩ්ජස්ට් කර කර එක එකට. ඒකයි සමස්ත භාවනාව දිහා බලන් ඉන්නවා කියන්නේ ඒකයි. දැන් හරිය නිකන් නිකන් හරප්පට්ටියක් බලනවා වගේ වැඩක්. ලෙඩ හරක් ඉන්නේ. හරිය සමහර හරක් එන්නේ නැහැ. කැලෑ පනින හරක් ඉන්නවා. හරිය ඉතින් ඒවා බලන්න ඕනේ. හරක්ට කෑම ටික ලැබුණා. දැන් ගෝපල්ලා අර තලක් උඩට වෙලා අර හරප්පට්ටි පල්ලෙහා දාලා බලාගෙන ඉන්නවා. මොකද කරන්නේ කියලා. එහෙම කැලේ පැනලා එහෙම කොහේ හරි ගිය ගමන් ටක් ගාලා ඉවර ගිහිල්ලා මේ ගාලා දාන්නවා ඇතුළට නම්. ඒ වගේ ඉන්නවනේ. මම එහෙම නැතු මට දැන් කරන්න වැඩක් නැහැ කියලා ඔය ඉඳලා හරියන්නේ නැහැ. මේදී නාසිකාග්‍රේ තවදුරටත් සතිය පිහිටා බලා සිටින විට කයේ තනින් තන අංශ දැන් මෙතන නාසිකාග්‍රේ කියන එකත් එච්චර අවශ්‍ය නැහැ එතන. ඒකාග්‍රතාවේ සමාධිය ආවට පස්සේ ඒකත් ඔන්න අතහැරලා දාන්න පුළුවන්. හොඳයි. උෂ්ම සීම් දැනුණොත් විතරක් බලන්න. හොඳයි සාහන්. උෂ්ම දැනෙන්නේ නැත්නම් අපිට පුළුවන් ආයි අරගෙන නාසිකා මේ නාසිකාග්‍රයත් අවශ්‍යත් නැහැ ඒක. කය තනින් තන අංශු කීපයක් නලියන ස්වභාවයක් දැනෙනි. ඒවා කෙරී කින් එක සිත නොයදා නාසිකාග්‍රේ සතිය පිහිටවා ඒකාග්‍රතාව පවත්වා ගැනීමට උත්සාහ කරන්න. ඒක තමයි වැරද්ද. උත්සාහ කරන්න ඕනේ කිසිම දෙයක්. උත්සාහ කරගෙන අතර කරන්න ඕනේ. බාන්නේ. ඒ කියන්නේ නාසිකාග්‍රේ හොයන්න යන්න ඕනේ නැහැ ඒක. සොඳරින් නැත්තම් ඔය දැන් හොයන්න අවස්ථාවේ ගොඩක් වෙලා හිත තැම්පත් වුණාට පස්සේ දැන් මම මේ කියන්නේ දැන් මේ මෙයාට මම මේ කියන්නේ මේ මට්ටමට ආපු කෙනා. අනිත් පැයට දාලා නැහැ මේක. ඒගොල්ලෝ උස්ම දැනින්තර සිය පවත් ගන්න ඕන. මේ මට්ටමට ආවට පස්සේ නාසිකාග්‍රේත් අපිට නැතුව ඉන්න පුළුවන්. හොඳයි සමහරවිට. ඒලා අපි උත්සාහයක් යොදපු ගමන් වෙන්නේ මොකද්ද අර සමාධිය කැඩිලා. අඩක්. ආ. එහෙමයි. සමාධිය කැඩිලා තමයි උත්සාහයට යොමු වෙන්නේ. ඒතර ආය සමාධිය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. නමුත් දුර්වල වීමක් වෙනවා. ඒ යෝගාචරයට මරින් දැනෙන්නේ. යෝගාචරය ගැන සමාධිය දියුණු වෙන්නේ නැහැ කියලා කියන්නේ. දියුණු වෙන්නේ කොහෙන්ද? එක එක ඒවා කරන් ගියා. ඒතකොට සමාධියේ පිටිය විතරයි, පවතින විතරයි අභිවෘද්ධියක් වෙන්නේ. සමාධිය දියුණු වෙන්නේ. ඒ විශේෂ භාග. විශේෂ භාගී කියන්නේ ඉන්න තැනට වඩා දියුණු තත්ත්වය. පිටිය කියන්නේ පවතින තැන. සායනස් එතකොට අර වීරය මේ ටිකක් අඩු කළා එතන අර උඩතලයකට වගේ ගියාට පස්සේ මේ නාසිකාග්‍රේ තියාගන්න නැතුව මේ අතහැරලා නිකන් ඒ තත්ත්වයට නාසිකාග්‍රය නාසය උස්ම දැනීම සම්පූර්ණයෙන්ම නැත්තම් බලන්න යන අවස්ථාවක් නැහැ. හොඳම සාමි. දරුවා නිින්දේ නවදී ශබ්ද කළ බැවින් ශබ්දයක් ශබ්දයක් ලෙස මෙනෙහි කර බැහැර කරනවා. නැවත නාසිකාග්‍රේ සත්‍යමත් වනි. භාෂා භාවනා අවසාන භාගයේ ඇති වූ කය වේදනා කීපයක් අරමුණු කළ විට තරමක් තීව්‍ර වී පැමිණේ. පසු ඒවා සංසිඳෙනවා. වේදනාව අවසන් වූ විට සිතත් කය තික්මනින් නැවත සමාධිගත වේ. සමාධිගත වේ. තේරා වේදනාව ප්‍රකට වෙච්ච ගම වේදනාවට දැම්ම දැන් නාසිකාග්‍රේ නැහෙනේ. දාර එතනින් අර වැඩිපුර ප්‍රවේගයක් ගන්න සමාධිය. එහෙම ගන්න පුළුවන්. දැන් ඔය ගොඩක් වෙලාවට අපි ඔය අභ්‍යවකාශ යානාවල වේගය වැඩි කරගන්නේ ඒ විදිය. ග්‍රහලෝකයක් ළඟින් ගිහිල්ලා ඒකේ ගුරුත්වය නිසා ඒකට ට්‍රස්ට් එක ඒකේ එන්ජින් එක කියන්නේ මේක වැඩි කරපු ගමන් ඒ ගුරුත්වයට විරුද්ධව අමතර බලයක් යොදලා වේගය වැඩි කරගන්න පුළුවන්. 60 කිලෝමීටර 20000 කරන් යන 25000 විතර වේගයක් ගන්න පුළුවන් අමතර ගුරුත්ව බලයක් يعني ළඟපාත ග්‍රහ ලෝකයක් තිබුණා. ඒකට ගිහිල්ලා. ඉතින් ඒ වගේ තමයි භාවනාවෙත් අපිට පුළුවන් වේදනාව වගේ කර්මස්ථානයක් ආපු ගමන් දැන් තියෙන සමාධියට වඩා වැඩි කර ගැනීම උඹටවෙන් තමයි වේදනාවට හිත යොදන්නේ. තේරෙන්නේ? එහෙම ඒක ලියා ගන්න. ඒක අමතක කරන එක ලියා ගන්න. ඒක වැදගත් කාරණා. අපි මෙතෙන්ට වේදනාවට හිත යොදන්නේ වේදනාව නැති කරගන්න වේදනාවත් එක්ක ගැටෙන්න වේදනාව දිහා බලන් ඉන්න එක නෙමෙයි. දැන් මෙතන වේදනාව අපි යොදාගන්නේ සමාධිය වැඩි කරගන්න. මොකද දැන් උතෙන් ටාප් කෙනාට ඒක කරගන්න පුළුවන්. ඒක යා එතන ඒක මැනේජ් කරගන්න ඕනේ. හරියට. හ්ම්. Mm-hmm. වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරන්න එක මොනවත් යන්නේ නැහැ. හිත තියන්න පුළුවන් තැනක් తీරේ. හොයාගත් හොයාගන්න පුළුවන් මොනවානේ. ඉතින් හිත තියන්න තැනක් හොයාගත්ත පස්සේ දැන් අභ්‍යවකාශේ නිකන් ඔහි යන සැටලයිට් එක ඒක ට්‍රස්ට් ඔන් කරාට වැඩක් නැහැ. ස්පීඩ් එක වැඩි වෙන්නේ. තේරෙනවද? ස්පීඩ් එක වැඩි වෙන්නේ ගුරු ගුරුත්වයක් තිබුණොත් විතරයි. කොහෙට ඇදීමක් තිබ්බොත් විතරයි රොකට් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. දැන් මේ අපේ පොළවෙන් නික්මිලා ගියාට පස්සේ ආයි කොච්චර ඒ ගුරුත්ව බලයෙන් මිදිලා ඈතට ගියාට පස්සේ කොච්චර රොකට් එන්ජින් එක ස්ටාර්ට් කරත් ස්පීඩ් එක වැඩි වෙන්නේ නැහැ. ආයි කොහේ ග්‍රහලෝකයක ගුරුත්ව බලයකට ඇදිලා යනවා නම් තමයි ඒකට විරුද්ධව බලය යොදලා තමයි ස්පීඩ් එක වැඩි වෙන්නේ. තවද. තේරෙනව නේද? ඉතින් අංගාලා ඒක දරගන්නවා. වේදනාවක් ආපු ගමන් අර වේදනාවට දැන් මේක ඒක හොඳ අවස්ථාවක්. සමාධිය වැඩි කරගන්න. එහෙමයි. ඒ තව තියෙනවා මනේ සමාධිමත් වෙනවත්. මනේ සමාධිමත් වෙන්නේ ඒක. ඒක ගොඩාක් මේ සංකීර්ණ කාරණා බවනේ. සියුම් සීක්‍රට් දේවල්. ඒකට දැන් තාප යෝගාචරයට තමයි ඒක තේරෙන්නේ. දැන් අපේ අය ඔක්කොම කරන්න යනවා මේ දැනුම් පොඩි. ඒවා අදාළ අයත් තියෙනවා අදාළ නැති අයත් දෛනික ජීවිතේ මොකක්ද තියෙන්නේ? නැත්තම් පිට දෛනික ජීවිතයේදී කය තනින් තන අංශු නලියන ස්වභාවයක් අත්දැකීම. ඒ කයේ වායදාත් ස්වභාවය දෛනික ජීවිතය. ඒතකොට දෛනික ජීවිතයේ මේ දේවල් ප්‍රකට වෙනවා කියන්නේ ඉතින් දවස් සමේ භාවනා යනවා. ඉතින් භාවනා ඇක්ටිවේට් වෙන දවස් ජොබ් එකකුත් නැහැ නේද? ඔව් මාරම මටර්නිටි ලීව් ඉන්නේ සමහරවිට. ඔව් බේබි ලීව්. <laughs> ඉතින් වැඩකුත් නැති ඉන්න දැන් භාවනා දිගටම මේ වෙනවා. කියන්නේ <laughs> මේක හරි ට්‍රැක් එකට වැටුණාට පස්සේ දවසම ඒක වැඩ කරන්න පටන් ගන්නවා. Java වෙනකොට මම කලින් කිව්වා නේද? ලයි වීල් එක කරකැවුවට පස්සේ දිගටම කරකැවෙනවා ඒකයි. එතකොට ඒකට අනුග්‍රහය දක්වන්න ඕන. එහෙම. අනුග්‍රහය දක්වන්න ඕන කමේ තමන් හොයාගන්න. හ්ම්. එහෙම. හොඳයි තේරුණා. තව තියෙනවද මම දැනගන්නේ? ආ මේ දැන් මේ දවස් දෙකේ මම ඇත්තටම වාර්තා දාන්න බැරි වුණා මේ ඒ වුණාට මම ඇත්තටම මේ අර සමාධියට ගියාට පස්සේ සාමිනාංශ මේ අර කය දැඩි වෙලා නිකන් ගල් වෙලා වගේ ගිහිල්ලා අර පටවි ධාතු ස්වභාවය කියන එක මට පැහැදිලි වෙනවා. ඊට පස්සේ එතනම අර දැඩි වුණාට පස්සේ ලොකු වේදනාවක් එන අර දැඩි බවත් එක්ක මං එතකොට ඒ වේදනාවට අරමුණු කරනවා. මේ කොතනද වේදනාව එන්නේ කොහේ වේදනාවද? නිකන් අත් දෙකේ වගේ නිකන් අර කය දැඩිවීමත් සමග මේ අත් දෙකෙත් එනවා බෙල්ලේ උඩුකය එන්නේ වෙනදට නම් වැඩිපුර වේදනාවේ කකුල් වලනේ ඒ කියන්නේ අර මේ භාවනාව අවසානයේදී එන්නේ මෙතන දැන් වෙන්නේ සමාධියට ගියාට පස්සේ එන මේ අර පටවිදාත ස්වභාවයක දැඩි බව දැනෙනවා ඒත් එක්කම වේදනාව වේදනාව අරමුණු කරනවාද එහෙම සමහරවිට වේදනාව අරමුණු කරනවා එතකොට ඒක ටිකක් වෙලා තිබිලා ඊට පස්සේ සංසිඳෙනවා මේ අර මම මට දැනගන්න ඕනේ කියන්නේ අර පටවි ධාතු ස්වභාවයත් එක්ක එන අර ලොකු දැඩි බවක් එක්ක එන වේදනාවත් අරමුණු කළ යුතුයිද කියන එක කියන්නේ පටවි ධාතුව අරමුණු කරන්නේ නැතුව වේදනාව විතරක් අරමුණු කරන්නේ ආ එහෙම සානස් හොඳම. අර නේද? හොඳම පෙරවන්සන්. ළඟට තියෙන තනුජගේ ආර්තා තියෙනවද? ඉන්නවද? තනුජ ගියා? මේ ඉන්න සද්ද වැඩි ඉන්න තැන අද වැඩි කොයිද ගෙදර නැමෙන්නේ නේ ක්ලාස් එකක තින්නේ ඔව් අද පන්තියට ආවා ඒකෙත් හොඳ වார்த்தාවක් තියෙනවා 100 වෙනි වார்த்தානේ 100ක් 100ක් වார்த்தා හරිට හරිටම 100ද මේ ඔව් සයන්වස් අද එකක් දැම්ම මේ 100ක දාලා ඇත්තේ අද අංක හරිනේ නේද හරි හරි පූරක් කොච්චර ආරෝෂාගේ කමටා වාර්තා මම කියනකොට එකම අංකේ වාර්තා දෙක තුන දෙනවා. ඒ අමතක කරලා දාලා. ඒ වාර්තා අංක වෙනස් වෙනවා සමහරවිට. පූර්ව කෘත්‍ය සිදු කරන විට සිතේ ඒකාග්‍ර බව දැනුනි. සියුම් උස්ම වාර කීපයක් තුළ සිත සමාධිමත්ය උස්ම නොදැනුණත් උස්ම දැනෙන තැනම සිය තබා ගතිමි. එකවර එය තුලට මැදී ගොස් ගැඹුරු සමාධියකටපත් වෙනවා. හුස්ම නොදැනෙන අතර හුස්ම දැනෙන තැනම අරමුණු විය. අරමුණු නොවේ නේ හුස්ම. හුස්ම නොදැනෙන අතර හුස්ම දැනෙන තැන අරමුණු නොවේ. සියල්ල එකට එකතු වී ඇති ආකාරයෙන් සිත භාවනා අරමුණට පාන්දමක්සේ එළී පවතී. සමාධි පියවරෙන් පෙර ගැඹුරටම යයි. කයෙහි අංශ සමග මුළු කයම කම්පණය වේ. පසු කය ඉහළට ඇද ගන්නාසේ දැනේ. පසු කය ඉහළට ඇද ගන්නාසේ භාවනා කාලයේ පුරා වරින් වර කය ඉහළට ඇදී යන යන්නට විය. තවදුරටත් සියුම් හුස්මත් හුස්මත් හුස්ම දැනෙන තරම් නොදැනී නොදැනී නොදැනී පවතී හුස්ම අරමුණු නොවනද සමාධි ස්ථාවර පවතී ඒ තමයි වැදගත්ම තැන භාවනාවේ හුස්ම අරමුණු නොවනද සමාධි ස්ථාවර පවතී වරින් වර අතීත සිතුවිලි කීපයක් වන්නට ඇතැම් මාස්ටර් අතීත සිතවිල්ලක් ලෙස හඳුනා ගනී ගනිද්දිම නැති වෙනවා. එතකොට මේ සමාධි ස්ථාවර වුණාට පස්සේ යෝගාචරයාගේ පරණ කුණු කන්දල් ටික ඔක්කොම එනවා. අතීතයේ වෙච්ච දේවල් කරපුවා. ඉතින් ඒ ටිකට යන්න ඉඩ හරිනවා. එතකොට තමයි හිත ඒ වෙලාවේ සිතවිලි වලින් හිත මේ මොකක්ද කියන්නේ පිරිසුදුභාවයටපත් වෙනවා. පාරිශුද්ධත්වයටපත් වෙනවා. ඒ වෙලාවට ඒ හිතවිලි මෙනෙහි කරන්න යන්නේ නැහැ යෝගාවචර. සයින්වාස මේ ෆෝන් එකේ බැටරි නැහැ සමහරට ඔෆ් වෙයි ෆෝන් එක මට අයින් වෙන්න වෙයි. ඒක නිසා මතක තියාගන්න ඕන සෑම යෝගාවචරම හිත හොඳට තැම්පත් වෙලා සමාධිමත් වුණාට පස්සේ අර පරණ කුණු කන්දල් එන්න පුළුවන්. සායිය පෙරේද කරපුවා වුණත් එන්න පුළුවන්. එහෙම එනකොට යෝගාචර කලබල වෙන්න හොඳ නෑ. එතන ගොඩක් වෙලාට යෝගාචරය හිතන තමන්ගේ සමාධිය නැතුණා. අන්න එක තමයි වැදගත්ම දේ දරගන්න. ඒ සමාධිය නැතිලා නෙමෙයි. සමාධියේ දියුණුව නිසා, සමාධි ප්‍රතිඵල නිසා තමයි මේ අරණ කුණු කන්දල් ටික ඔක්කොම ඉස්කෝලේ ගියේ බයි අරවා මෙයා ඔක්කොම එන්න පටන් ගන්න. ඒක දරගන්න. නළල මැදට යම් ශක්ති ධාරාවක් ඇදී එන්නාසේ දැනෙනි නළල මැද තදින් නළල මොකද්ද? ඊටාම තදින් තද වී තිබෙනවා. වර සියල්ල නැතිව ගොස් පසු සමාධි ගැඹුරට දැනේ. ආලෝක අතරින් පැමිණි සෙවන් එලිමෙන්ට් සෙවන් එලි රූපමෙන් පෙනී නොපෙනී යයි. ඒ රූප වුණත් ඒක එක කාටුන් වගේම එනවා. අන් දිනවල දැනුණ නිදිමත ස්වභාවය නැත. සිත අවදීන් තිබිනි. ඒ නිදිමත නැත්තේ මොකද? සමාධිය හොඳ ස්ථාවරව මනස අවදිමත්ම තියෙන නිසා. විටක හුස්ම දැනීම පමණක් ශරීරයෙන් පිටත නාසයට ඉදිරියෙන් දැනේ. සිතිවිලි වල අඩු බවක් මෙන්ම සිතෙහි හිස් බවක් භාවනා මැද සිට අවසානයේ තෙක් දැකේ. ඒකාග්‍ර බවටම සිත ඇලී ඇතිසේ දැනේ. සමාධිය විසින්ම සමාධිය ගැඹුරට රැගෙන යයි. කිසිදු අරමුණකින් තොරව සමාධිය වැඩමින් පවතී. මද වේලාවක් ස්ථාවර පවතී. නැවත ඉබේම වර්ධනය වේ. මේ තුල දැනවත්. මේක තමයි භාවනා වැදගත් වෙන්නේ. ඒකාග්‍ර බවටම සිත ඇලිය ඇතිසේ දැනේ සමාධිය විසින්ම සමාධිය ගැඹුරට අරගෙන අපිට මෙතෙන්දි තව දුරටත් මොකක්වත් කරන්න දෙයක් නැති බව යෝගාවචර දැනගන්න ඕන. ඔතනදි මොන හරි කරන්න ගියොත් එහෙම පුරා තමයි ඉතින් අන්තිම. තේරෙනවා නේද? එතන තව කමටහන් වර්තාවක් තියෙනවා අර ස්වර්ණ ස්වර්ණාහේර අම්මණ්ඩිගේ කොහෙ ඉන්නවද අම්මණ්ඩිය? සිත හොඳින් ඒකාග්‍ර වී ඇත 36 වෙනි කමටාන බාහිර ශබ්ද තිබුණද ඒවා ශබ්ද ලෙස බැහැර කරමි හිතට නැගෙන සිතිවිලි බැහැර කරමින් කරමින් බාධාවක් නොමැතිව ගමන ක්‍රියාවලියේ සිහි පිටුවා මුළු සක්මරටම සක්මනම ප්‍රකට වෙමි සිදුවන සක්මනේ ක්‍රියාවලිය අරමුණු කරමු. දැන් මෙතන වරින් වර සිතිවිලි එනවනේ බැහැර කරමින් මේ කරන්නේ එනවා නේද එහෙම කර කරන වෙලාවක සිතානුව සිදුවන පාද චලන ක්‍රියාවලිය නිසා ශරීරය ඉදිරියට යවෙන මිසක් මාව මා මේ අවිදිනවා නොවේ යන ඒ කතන්දර තියෙනවනේ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒවා ඒව වැඩක් නැහැ. මොකද ඒවා නෙමෙයි හිතව ගන්න අර මුලික දේ. දැන් මේ හිතවිලි එක්ක කතන්දර යනවනම් මේවා මේ හිතත් එක්ක මුළු සක්මනම ක්‍රියාවලියක් වෙනවා. ඒවා වැඩක් නැහැ. ඒවිල හිතෙන් හදාගන්න දේවල් ඔක්කොම. ඒවා ඔව් ඔව්. ඒවා ඇවිල්ලා අවසානෙට වෙන දේවල් ටික. අර හොඳට දිනු වෙන අවස්ථා. එහෙම නැත්නම් බාහිර ශබ්දයකට හිත යමින් එමින් සක්මනට හිත යොදවන වෙලාවේ ඔය මෙහිතත් එක්ක පාදේ ඔසවනකොට ඔසවන හිත ප්‍රකට වෙනවා ගිනිනකොට ගිනින හිත ප්‍රකට වෙනවා එහෙම තබනවා මම නෙමෙයි ඉබේ විදිනව කියන කතන්දර බලංගුතාවයක් නැහැ බාහිර හිතවිලි වල බාධාවකුත් එක්ක සක්මන් කරනවා එහෙමයි මුලින් අපි ඒ හිතවිලි වලින් බාධාවකින් තොරව මුළු සක්මරක් දැක ගන්න මුලින් පුහුණු වෙන්න එහෙමයි එහෙමයි සම්මත ඒක නිසා ඒක ඒ වගේ දේවල් වලට මේ හිත යොදවන්න එපා ඒ වැඩක් නැහැ බාහිර ශබ්ද ශබ්දයක් ඇසුණත් නාම රූප ලෙස අත්දෙන්නේ. ශබ්ද හඳුනා නොගත් එක්කෙනෙක් කමටා වර්තාවක් තියෙනවා මාලා. මාලා ඉන්නවද? මොකද්ද අග අංගමනේ. අංගම අංගම මාලා කියලා. වාචිකා කමටා වර්තාවක් තියෙනවා. බාහිර ශබ්දයක් ඇසුණත් නාම රූප ලෙස අත්හැරීම කියන්නේ. බාහිර ශබ්දයක් ඇසුණාම ඒ ශබ්දය අඳුරගත්තද නැද්ද කියන එක අපි මෙතනදී විස්තරයතුව අපි ඒක ලියන්න ඕන. ශබ්දයක් ඇහෙනකොට අපේ ශබ්දයක් ශබ්දයක් කියලා මෙනෙහි කරන මිසක් ඒක නාම රූප වලට බෙදලා අතහරින්නවත් මෙනෙහි කරන්නවත් යන්න එපා භාවනාවේ. ඉගෙන අපිට බාහිර ශබ්දයක් ඇහෙනකොට ශබ්දේ කනේ වෙදිලා යන ස්වභාවයක් තියෙනවා නම් අන්න එතෙන් තමයි මනස ඒකාග්‍ර වෙලා ඔය හිතවිලිත් එක්ක කතන්දරේ අර මම කලින් කිව්වා වගේ ඒවත් එක්ක ඔය නාම රූප බෙදිලි ඒවට යන්න එපා කිසිම කෙනෙක්. ඔය වැඩක් නැහැ. අපේ මුලින් මූලික භාවනායේ තියෙන මූලික ප්‍රශ්නේ හරියට විසඳ ගන්න. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න නැතුව මේ නාම රූප බෙදිලා නාම රූප පරිච්ඡේදයක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ත්‍රිලක්ෂණයක් බලන්න යන එක සම්පූර්ණයෙන් වැරදි. ඒක කරන්න යන්න එපා. තේරුමක් නැති ඒවා. අනිත්‍යයේ වර්තාවල තියෙන ඒවා කරන්න යන්න. ආයෙකක් තියෙනවා කවුද ඉන්ද්‍රාණි? වරකාගොඩ ඉන්නවද? ඉන්ද්‍රාණි. අද නැද්ද? වරකාගඩන් ගිහලා නැද්ද? ඔස් කඩන් ගිහලා. වරකාගොඩ ඉන්නවද? ඉතින් අනිමිත්ත සමාධියක් ගැන කියලා දෙන්න. මම කියලා නෑ කාටවත් අනිමිත්ත සමාධියක් කියන එකක් කමඨා වර්තාවට දාන්න. හුස්ම සියුම් හුස්ම සියුම් හුස්ම සමග සිත ඒකාග්‍ර විය. එළඹ එළඹ සිටි සිහියෙන් හුස්ම දෙස බලා සිටීම සිත සමාධිමත් විය. සිත සමාධිමත් විය. එතකොට කියන්නේ සිත ආනාපානයේම විශ්‍රාම ගොස් අනිමිත්‍ය සමාධිය ගැන අවධානය යොමු කිරීම. ඉතින් මේ සම්පූර්ණයෙන්ම වැරදි මේ කියන කතාව. ආනාපානයේ විස්රාමයට යනවා කියන්නේ අනිමිත් සමාධියට හිතපත් වෙනවා කියන එක නෙමෙයි. ඒක ඇවිල්ලා කාය සංකාර සංසිද්ධිය. ඊළඟට දාන ඒ ගැන අවදීන් ඉනවා. ඒ අනිමිත් සමාධිය ගැන කවුරුත් අවධානයෙන් ඉන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් නාම රූප ගැන අවදීන් ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ කවුරු. තමන් භාවනා අරමුණේ හරියට සිය පවත්තන්න. ඒකයි කරන්නේ. මේ නැති දේවල් අවබෝධ වෙච්ච නැති දේවල් ගැන සිය පවත්තන්න කියලා තමයි මේ ප්‍රශ්න හොයන්නේ කියලා තමයි මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ ඒ හැර සිතට කිරීමට වෙන වැඩක් නැත ඉලක්ෂණය මෙනෙහි කරන්නේ මේ අවශ්‍ය දේවල් මේ කරලා දෙන්න අනිමිච්ච සමාධියේ ඉන්නකොට කොහොමද ඉලක්ෂණය මෙනෙහි කරන්නේ භාවනාවේ මනස ඉක්මී වෙත. ආය සංසිඳී ඇත. එහෙත් වරින් වර සීමානාපානෙ ප්‍රකට වේ. මේ කියන්නේ මේ තනිකර මේ ගොඩක් අය මේ වැරදි දානවා. බල් ඊළඟට තියෙනවා බල්ල බුරන શબ્දයක් සෝත ප්‍රසාදයේ වැදිනු. බල්ල බුරන શબ્දයක් කොහොමද සෝත ප්‍රසාදයේ වැදිනවා කියලා දැනන්නේ. මේ බල්ල බුරනෝ කියලා දැනගෙන ඉවරයිනේ එතන නාම රූප හදලා ඉවරයිනේ. නාම රූප හැදුවට පස්සේ මේ શબ્දේ ඉල්ල සෝත ප්‍රසාදයේ වැදුනාද අරකේ වැදුනාද මේ මොකද්ද මේ ප්‍රසාද රූප වල වැදුනාද ඒ කතන්දර නෑ රූපේ අඳුරගෙන ඉවර නම් එතන වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. නාම රූප වෙන් වෙලා සිද්ධ වෙලා නැහැ එතන. බල්ලවත් අඳුරගෙන, බුරුබ එකවත් අඳුරගෙන දැන් කියන සෝතපසාදී සත් බල්ලගේ සද්ද වෙනවා. බුරු කතා කියන්නේ. ඒක නිසා මේ මේ මේවා නිකර මොකද අපි ඕව ඕව යන ඕනට වැඩි දෙන උපදේශයක් අනුව යනවා. ඊළඟට තියෙන අර මංජු මංජුශ්‍රී කියලා එක්කෙනෙක් දානව නේද මම ඉන්නවද මංජුශ්‍රී එහෙම කෙනෙක් පාසක මාත්‍යද මේක නැද්ද එයාගේ වார்த்தාවක තියෙනවා ඉන්පසු කය සැහැල්ලු කරගන්න එයා කය සැහැල්ලු කරගන්න ගිහින් තියෙනවා පිංගි පිම්බීමේ කියන නිසා බලා සිටින්න සමහර සමහර කය සැහැල්ලු කරගන්න ගිහින් ඉතින් ඒවා කරන්න අවස්ථාවක් නැහැ කවුරුවත් කය සහැල්ලු කරගන්න යන්න බලන්න යන්න අවස්ථාවක් නැහැ බාම තේරා නේද කියන්නේ ඉතින් අනවශ්‍ය දේවල් කරන්න ගියාම තමයි භාවනාව හරියට වැඩෙන්නේ නැත්තේ දැන් එතකොට අපිට අද අපිට අද මොනවා හරි තියෙනවද විශේෂයෙන් කතා කරන්න මොනවද දෙයක් තියෙනවද මම කිව්වද එන්නේ විශේෂ මාතෘකාවක් කතා කරන්න පුළුවන්ද? ඔගොල්ලෝ මයික්‍රොෆෝන් එක ඔන් කරනකොට දෙපාරක් ටච් කරන්න එපා. එකපාරට ඔයගොල්ලෝ ෆෝන් එක ස්ලෝ වෙලා යන තියෙන්නේ. ෆෝන් එක ස්ලෝ වෙලා නිසා ටච් කරාට පස්සේ ඉන්න ජොට්ටක්. ආයෙ ඔබලා ආයෙ ඔබන්නේ ගියාම ආයෙ මියුට් වෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි මගේ කටහඬ ඇහෙනවද? ඔව් ඇහෙනවා. අද දවසේ විශේෂ මාතෘකාවක් තිබුණානේ ස්වාමීන් වහන්සේ රූප වේදනා සංඥා ආදී තේරුම් නොයන්නේ ඇයි කියන්නේ කියලා දෙනවා කියලා තිබුණා. රූප වේදනා සංඥා සංකල්ප නොයන්නේ ඇයි? ඔය යන්නේ නෑ නෑ එක එකනා වටහා ගන්න ක්‍රමය වෙනස් බවට පැහැදිලි කිරීමක් කරනවා ප්‍රතිපල මාතෘකාව. එක එකනා වටහා ගන්න වෙනස් කියලා? ඉතින් ඔය වෙනස් තමයි. ඒක තමයි ඔබ වහන්සේ ගැන කතා කරන්නේ. මට මාතෘකාව දැන් ෆෝන් එකේ ඇතුලේ හරියන්නේ කවුරුවත් දන්නේ නැද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් බලනු කියා බුදුන් වදාළ ඒ ශ්‍රවණය කරන ශ්‍රාවකයාට ඒ ඇසෙන ධර්මයේ පුද්ගලය අනුව වෙන වෙනම අවබෝධ වන්නේ කෙසේද කියන එක තේරුම් කරලා දෙනවා කිව්වා ආහා ඒකනේ ඒක දැන් වෙලා තියනවද ඔයගලන්ට අහන්න පහ වෙලා ඒක තමයි ඊළඟ පාට දාමුද ඉරිදට උයන්න තියෙන රැටනේ ඒක තමයි අපිට ලෙඩ ඒ කියන්නේ බුදුහාමුදුර ඒ කියන්නේ බුදුහාමුදුර දේශනා රාත්‍රී ආහාර වේල හිත යොදවනවා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය වැටහිමක් නැති කෙනා. ඒ සම්මා දිට්ඨිය නැති කෙනා තමයි රැට උයන්නේ. මම මම නෙමෙයි කියලා තියෙන බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. ඔන්න මම පෙන්නන්නම් දැන්. රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් එකට ආපු අයට මම කියලා ඉතින් බලන්න. මම කියවනේ හවස 4 පහ වෙනකොට රෑ කෑම ගැන හිතන්නේ කියලා. කිව්වනේ. ඇයි රෑ කෑම ගැන හිතන්නේ? ඒ කියන්නේ මේ මේ සංසාරගත දුකක් තියෙනවා. මේක නැති කරගන්න ඕන කියන එක නෙමෙයි ඔලි වැඩ ගන්න රෑට ගන්න මොනවද? පතෝලයි බතුයිද මොනවද ගන්නේ? අරෝලයිද? අරෝල එක්ක පොඩි බත් ටිකක් අන්න තමයි try එක නේ. හවස පහ වෙනකොට නැත්තම් කඩේට ගිහින් පොත්තුවක් ගන්න එක නේ. එහෙම නැත්නම් මේ මේ මේ සංසාර දුකක් තියෙනවා. දුක නැති කර ගන්න ඕන. අන්න එහෙම හිතනගෙන තමයි විකාලෙන් වලකින්නේ. කියලා දැන් බුදුහාමුදුරු දේශනා. ඒක කියපු කතාව හරිනේ. හරිනේ. බුදුහාමුදුරු කියන කතාව හරිනේ. මිට අවුරුදු 2500 කලින් කියපු කතාව. ඒ කෑම අපිට ධර්මය අවබෝධ කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සංසාරේ පවත්තගෙන. රැට. ඔව් රෑ නෑ රෑට කෑම ගන්නේ. <laughs> රෑට මොනවද ගන්නෙ? සිල් අරගෙනත් දැන් සමහර උපාසක කම්මණ්ඩිලා ඉන්නවනේ දැන් රැය වෙන කම් දවසක්ම බලන්න අද මොනවද ඊළඟ පසට ආරණ්‍ය හදලා තියෙන්නේ රැයට මාරි මාරි බිස්කට්ොයි ඒ <laughs> ඒක තමයි බලන්න රැයට මොනවද කන්න තියෙන්නේ එහෙමනම් අපි ඒක ලබන හැටි දාම මේක ලොකු ලොකුමක් නැහැ ඉතින් බොහොම සරල දෙයක් ඒක ඒක දැකලා තියෙනවද බුදුහාමුදුරේ එහෙම දේශනා කරනවා? මහණේ රූපය අනිත්‍ය වශයෙන් දකින්න කියලා එහෙම සූත්‍ර අහලා තියෙනවද? ඔයරි සූත්‍රයේ මහණේ කණ්ඩ සංයුත්තේම තියෙනව නේද? උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන් බැලීම. ඒක හොඳටම වුණු කරන හාමුදුරුවන්ත් අර හිමාලයේ ඉඳන් ඉන්නේ කවුද හාමුදුරුවෝ? ප්‍රේමාලෝකද කොහොමද? ඥානාලෝකද කවුද ඉන්නවද හාමුදුරුවෝ? හිමාලේ නම් එනවා කියලා දාන ලොකුවට. හිමාලයේ වැඩ සිටි හාමුදුරුවනේ. බම්බල පිටි ඥාන ලෝක හාමුදුරුවෝ. මයික්‍රොෆෝන් එක ඔන්නේ නැද්ද? චම්පා iPhone. එකපාරක් ඔබන්න ආයි ඔබන්න එපා ඒක. ආයි ඔබලා ආයි ඔබන්න. ඒ වෙන්නේ නැද්ද? මයික්‍රොෆෝන් එකක් නැද්ද එතන ෆෝන් සහනේනි රූපේ අනිත්‍ය වශයෙන් දකින්න එහෙම වේදනාව අනිත්‍ය වශයෙන් දකින්න එහෙම සංඥාව අනිත්‍ය වශයෙන් දකින්න විඥානය අනිත්‍ය වශයෙන් දකින්න සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න ඇයි එහෙම කියන්නේ මොකද්ද හේතුව එහෙම කියනකොට දැන් සාමින්නාංශලා කියනවා දින 509ක් 19ක් ඒක වැඩි සිටිනවනේ එතන මොකක්ද ඒ කියන්නේ රූපය අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ මොකක්ද මොන රූපේද පංච පදනස්කන්ධ පංච පදනස්කන්ධ රූපේ හරි මොන රූපේද කියලා අහන්නේ මම ප්‍රසාද රූපේ පංච පදනස්කන්ධේ ගොම ඔක්කොම රූප කොච්චර තියෙනවද පංච පදනස්කන්ධ කය ගැනද එහෙමද බාහිර කය අනිත් වශයෙන් දාගෙන හරි මේ මැත් දෙක වහගත්තා කය අනිත් වශයෙන් දැක්කා එහෙමද හරිද ඒකද කියන්නේ නෑ වේදනාව අනිත් වශයෙන් දකිනවා ඒතර අහන්න අපෝ මේ භාගතුන් වහන්සේ දැන් මේ වෙලාවේ වේදනාවක් නැහැ දැන් කොහොමද අනිත් වශයෙන් වේදනාව නෑ ඒ වරාවෙම දැන් කොහොමද සංඥාවෙන් කරගන්නේ අපි මේ වේදනාවේ සංඥාවෙන් කරගන්න බෑ මොනි අභ්‍යන්තර බාහිර රූප දැන් සිත අනිත්‍ය වශයෙන් දකින්න ගැන සිත අනිත්‍ය වශයෙන් දකින්න එහි પરම්පරාවක් කියන්නේ කොහොමද අනිත්‍ය වශයෙන් දකින්න හිත ඒ ෂනේ තුනක්ද එහෙම ඔක දැන් ওই කියන එක කොහොමද ප්‍රායෝගිකව අපි කරන්නේ බාහිර රූපය ආයතනයි එකට ගැටෙන බුදුහාමුදුරෝ දේශනා කරේ මොකක් ගැනද බුදුහාමුදුරෝ දේශනා කරේ මොකද බුදුහාමුදුරෝ දන්නවා පැවිදි වුණාට එක එක જાති අයියලා තමයි දැන් පැවිදිලා ඉන්නේ නේද මහණෙනි කියනකොට ඔක්කොම මහණෙනිත් නෙවෙයි සමහරට. සමහර වෙන්න පින්ඩපාතේ ගිහිල්ලා ඔය පින්ඩපාතේ යනකොට ගෙවල් වල ඉන්න කාන්තාව දකින්නවනේ. ඒවා බල බල හිතේ හිතේ ඉන්න. එහෙමනම් එහෙම බල බල ඉන්නවා නම් යම් කිසි සමින්නාංශ නම ඒ රූපේ දැක්කහම ඒ කාන්තාව දැක්කම එයා ඒක අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ වෙලාවට. ඒකනේ කියන්නේ. එයාට අදාළ වෙන්නේ ඒක. දැන් මොකද්ද මම පෝස්ට් එකේ දැම්මේ? මානේ රූපේ අනිත්‍ය වශයෙන් දකින වේදනා අනිත්‍ය වශයෙන් දකිනවා ඊළඟට මෙයාදී ධර්මකාරණා එක එක කුජ්ජනට වැටෙන්නේ කොහොමද කියන්නේ නේ? මේ එක එක අයට ඒක වැටෙන වැටෙන විදිහ. ඒකයි අර බුදුහාමුදුරු බණ කියනකොට තමන්ට බණ කියනවා වගේ ඇහින්නේ ඒකයි. තමන්ගේ ප්‍රශ්නේ එකක්. සමහරු ඒ වේදනාවත් එක්ක එන්නේ. සැප වේදනාවත් එක්ක එන්නේ. දැන් ප්‍රණීත ආහාර වලට කැමති සමින්නාසලයි. ගියොත් එහෙම තමයි. එහෙමයි. එතකොට ඒ කෑම කනකොට ඒ දිවේ යුහා ප්‍රසාදේ ඒ රූපේ ගැටිලා ඉතන යුහා මොකද ස්පර්ශය දිවේ ස්පර්ශය හට ගන්නකොට ඒ හට ගන්න වේදනාව ඒ රස වේදනාව සැප වේදනාව ඒක අනිත්‍ය වශයෙන් දකිනකොට ඒ භික්ෂුවට ආහාරය කෙරෙහි තියෙන තෘෂ්ණාව නැති වෙනවා නැති වෙනවා එතකොට ඒ භික්ෂුවගේ ප්‍රශ්නේ එතන. අර භික්ෂුවගේ ප්‍රශ්නේ අතන තියෙන්නේ. අර උතර ඉන්න හොඳට භාවනා කරන. ස්වාමීන් වහන්සේ සමත භාවනා වඩන අය. දැන් ඒගොල්ලෝ මොකකට දහුවෙලා තියෙන්නේ රූපේ. අපාරින පටිභාග නිමිත්ත. ආලෝක නිමිත්තට හවු වෙන රැවටෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නේ. ආලෝකේ ආලෝක නිමිත්ත බලාගෙන භාවනා කරන අය. එතකොට එයාගේ රූපේ මොකද්ද? ප්‍රසාද රූපේ. ප්‍රසාද රූපේ පටිභාගනේ ආලෝකේ ඊළඟට සමහර කසින භාවනාව වඩනවා කසින භාවනාව වඩනකොටත් ඒ කසින නිමිත්ත කසින මණ්ඩලයෙන් උපද්දවා ගන්න උග්ඝා නිමිත්ත පටිභාග නිමිත්ත ඒකට ආසාවෙන් භාවනා කරා අයියෝ මට අද පටිභාග නිමිත්ත ආවේ නෑනේ හ්ම් අද භාවනාව සාර්ථකුණානේ කියලා එහෙම එහෙම නැත්නම් මට හොඳට දැන් පටිභාග නිමිත්ත තියෙනවනේ කියලා ඒකට ආසාවෙන් භාවනා කරනවා. මහණෙනි රූපය අනිත්‍ය වශයෙන් දකිනවා දකින්න කියනකොට මෙයා අර පටිභාග නිමිත්තට තියෙන, කසින නිමිත්තට තියෙන තෘෂ්ණාව තමයි ආයින් කරගන්න තියෙන්නේ. යාට ඒක තියෙන්නේ. දැන් තේරෙන්නේ එහෙමයි සමහර. ඒ මොහොතේ දැනීම එනකොටම නැති කරනවා. අනිත්‍යවත් කරනවා. තම තමන්ගේ රූප එක්ක තම තමන්ගේ ගනුදෙනුව තම තමන්ගේ වේදනා එක්ක තියෙන ගනුදෙනුව සංඥා එක්ක තියෙන ගනුදෙනුව සංස්කාර එක්ක තියෙන ගනුදෙනුව ඒ කියන්නේ චේතනා එක්ක තියෙන ගනුදෙනුව සිතත් එක්ක තියෙන ගනුදෙනුව මේ පුද්ගලයානෝ වෙනස් මේ ආස්ථාව තමන් ඉන්න භාවනා කර්මස්ථානේ තමන් ඉන්න සීලය තුළ තමන් ඉන්න ඉන්ද්‍රී සංවරය තුළද ඒ අනුව මහණෙනි රූපේ වශයෙන් දකින්න කියනකොට හැමෝටම එකම අවබෝධය නෙමෙයි එතන ඉන්නේ එහෙමයි. සමහර වෙලාවට හොඳට ධ්‍යාන වඩන යෝගාවචරය භාවනා කරන සමිනාසන මම කරන හිටියොත් එයා ඒවලෙම රහත් වෙන්න උනත් පුළුවන්. එයා ඉන්නේ අර පටිභාව නිමිත්තට තණ්හාවෙන් නම් ඉන්නේ. ඒකත් අරමුණා සමහරකට මහණි රූපය අනිත් පැත්තේ ඉඳගෙන කරන ආ මම මේකට මෙච්චර තණ්හාවෙන් හිටිය මම මේකත් අරගන්නවා. ඒකත් අරමුණා සමහර වෙලාවට නිකන් දකින්න පුළුවන්. අරූප ධ්‍යාන වඩපු කෙනාට ඒතර රූපේ නෙමෙයි ඒතර රූපේ නෑ යට ඒතර වේදනාව. මේක අර බාවරි බමුණන්ගේ අර ගෝලින් කියන්නේ අජිතමානම කියන්නේ එහෙම අහනෝන් ප්‍රශ්න ඇවිල්ලා. ඒතර කියන අපේ මේ අරූප ධානය වඩලා තිනවා ආකාසානං ඡායතන විඥානං ඡායතන වඩලා. අපි කොහොමද නිවන් දකින්නේ? අපිට නිවන් දකින්න තේරෙන්නේ නෑ. මෙච්චර කාල අපේ බාවරි බමුණගේ ගෝලියෝ 500ක් ඉන්නවා. ඒත් එක්කෙනෙකුට නිවන් දකින්න බැරුව නම් මොකද ඊතර බුදුහාමුදුරුගෙන මේ ලෝකෙට අයිතිය යමක් තියෙනවා. ඒක හිතෙන් අත්හරගන්න. නේද මේක ලෝකයට අයිතියයි අරෝක ධානය වඩන කෙනාට මේ ලෝකයට අයිතියයි යමක් තියෙනවා නම් මේ තියෙන අරෝක ධාන සමාධිය වේදනාව කෙරේ තියෙන තණ්හාව තමන් ධානය වැඩුවා කියන કૃષ્ණා තමයි තියෙන්නේ ඒක තමයි ලෝකයට අයිති සංකත ලෝකයට අයිති ඒක අතාරමු ගම අසංකතයට වැඩි නිවනට වැඩි දැන් තේරෙනවද එහෙමයි එහෙමයි නමුත් දැන් බාහිය දාරු තීරීට මොකක්ද කිව්වේ? බාහිය රූපේ අනිත් වශයෙන් දකින්න කිව්වද? නෑ නෑ. බාහිය දාරු තීරීක දිත්තේ දිත්තමත් නම් කියලා කිව්වේ නේ. සුතේ සුතේ. දැක්කොත් දැක්ක පමණයි. දැක්කොත් දැක්ක පමණයි. ඒතර දැක්කොත් දැක්ක පමණයි කියන එකයි බාහිය දැක්කොත් දැක්ක පමණයි කියන එකයි මහණෙනි රූපේ අනිත්‍ය කියන එක වෙනස මොකද? ඔන්න ඔතන තමයි කතාව. අද ඔය එක හම්බුරමගෙන් අහන්න ඔය දෙකේ වෙනස මොකක්ද? කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න කියන්න ඕගොල්ලෝ. ඇයි බාහිර රූපය අනිත්‍ය වශයෙන් දකින්න කියලා කියන්නේ නැතුව බාහිරට මොකද කිව්වේ දැක්කොත් දැක්කම. හවුද ඔක විශ්ලේෂණාත්මකව මේ පරීක්ෂණාත්මක කෘතියක් ඉදිරිපත් කළා තියෙනවා අපේ හාමුදුරුවෝ කවදද? ඔය හැර තැන. මොකද්ද එතන තියෙන වෙනස? ඒතර වෙනම කතාවක් කිව්වේ. බාහිරක් කියන්න පුළුවන්. බාහිර රූපය අනිත් වශයෙන් ගන්න. වේදනා අනිත් වශයෙන්. ඇයි එහෙම කියන්නේ? දැක්කොත් දැක්ක පමණ ඇසුව දැසුත් පමණයි නෑ. කන්දේ හේතු. කාටද කියන්නේ? ඔන්නවා තමයි අභිධර්මය. ඔන්නවා තමයි ගැඹුරු ධර්මය. අභිධර්මය කියන්නේ ඔන්නවා. ගැඹුරු ධර්මය. ස්වාමීන් වහන්සේ එතන බාහිර රූප දැක්කම එතන ප්‍රසාද රූපය අනිත්‍යයි කියලා නෙමෙයිද? දැක්කොත් දැක්ක පමණයි කියලා කිව්වේ ඇයි කියලා මම අහන්නේ. බාහිර රූපය අනිත්‍ය වශයෙන් දකින්න කියලා කිව්වේ නැත්තේ මොකද මම අහන්නේ. ස්වාමීන් වහන්සේ එතන සිත සිත ගැන කිව්වේ අතන කය ගැන කිව්වේ. කය ඒක. එතෙන්දී කරේ බාහිය රූපේ අනිත්‍ය වශයෙන් දැක්ක කෙනෙක්. වේදනා අනිත්‍ය වශයෙන් දැක්ක කෙනෙක් කියලා. හ්ම්. ආවද ඒක දැක්කේ කලින් බුද්ධ ශාසනවල කරපු භාවනාව. අන්න එතෙන්දී බුදුහාමුදුරු දේශනා කරන්නේ යාට රූපය අනිත්‍ය වශයෙන් දකින්න කියලා කියනවට වැඩිය ඊට වැඩිය හොඳයි මොකද්ද මෙයා කලින් කරපු භාවනාව යාට මතක් කරලා දෙන්නේ ඊට වැඩිය හොඳයි දැක්කොත් දැක්ක පමණයි. ඔබට මතකද ඔබ මේ භාවනාවක් කරා? ඒ දැක්ක රූපයෙන් හිත අයින් කරලා ඔබට මතකද ඔබ අර විදර්ශනා සමාධියට ගියා? විදර්ශනා සමාධිය තුල මෙතරත් එතරත් කිසිම දෙයක් හැදෙන්නේ නැති බව මතකද ඔබට කරා? එහෙම වුණා පියදුනා මතකද? එහෙමයි. එතන මේ භවයේ ඊළඟ භවයටත් දුකක් එතන හටගත්තේ නැති බව මතකද මතක් කරා මත මතකද එහෙම එකක් කරා එහෙම භාවන තේරුණාද එහෙමයි ස්වාමීන් වහන්සේ අන්න ඒකයි කියන්නේ එතන බුද්ධ ඥානය කියන්නේ ඒක සර්වඥා ඥානය කියන්නේ ඉතින් අපේ කෙනෙකුටවත් ඔය ත්‍රිපිටකේ තේරුම් ගන්න බෑ නිකන් බොරුවට උලින් පල්ලෙන් කියවලා බොරුවට අර ශ්‍රාවකයන්ගේ ගුවන් කාලේ රෙඩිකේ බණ කියලා ගුවන් කාලේ ටීවී එකේ බණ කියලා ගුවන් කාලේ නැති කරගන්න විතරයි කාය නාස්ති කරන එක. වැරදි චින්තනයක් වැරදි අදහස් දෙන භාවනා කරන කෙනාට උපදෙස් දෙන විදිය දන්නේ නැහැ. භාවනා නොකරන කෙනාට උපදෙස් දෙන විදිය දන්නේ නැහැ. ඔහේ ওই තියෙන සූත්‍රය ওই කියන්නේ. ඇත් දෙක වහන රූපය අනිත්‍යයි වේදනා අනිත්‍යයි කිය කිය ඉන්නේ. උත්තර තමයි ප්‍රශ්නේ. නිවන් දකින්න බැරි ඒක. භාවනා නැම භාවනා දියුණු කෙනත් එක්ක කතා කරන විදිහයි. භාවනා නොදිනු කෙනත් එක්ක කතා කරේ ඉතින් වෙනස්නේ. එහෙමයි. ඒ වෙනස නොදැන බණ කියන්න ගියොත් කමටහන් දෙන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ආයනාස්ති කිරීමක්. පැහැදිලි නේද කතන්දර? තේරවන මේක එහෙනම් බොහොම සංකීර්ණ දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රවේශමෙන් යන්න ඕන දෙයක්. හ්ම්. ඒක දැනගෙන කරනවා. ඔද ලසිත මේක රෙකෝඩ් කරාද වීඩියෝ? ආහොඳයි. එහෙනම් අපි අද වැඩසටහන නතර කරන තා කාටද මොනවද දැනගන්න තියෙනවද? ආ ඒක ඒක පස්සේ නාමයෙන් අහගන්නවා. කෝල් එකක් දෙන්න. දැන් ටික මේ කරගත්තනේ හරිනේ දැන් අපි තා මොනවා හරි තියෙනවද කාටද දරගන්න නිරෝෂ නිරෝෂ කියන්නේ කවුද නිරෝෂ ජය ලංකා මොනවද දැනගන්න නේ ලබනේරිදා අපිට වැඩසටහන් කියන්න පුළුවන් වෙයි නේද? බය ගන්න. ලබනේරිදා මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් වෙයි තියන්න. අපේ නිදහස. එහෙම සම් අපේ නිදහස අපිට එන්න පුළුවන්. අපි අද වැඩසටහන අතර ගන්න. දැන් අපි අද භාවනා යෝගාචර විසින් තමන් විසින් අත්පත් කරගත්තා වූ සියලු භාවනා කුසල ශක්තියින් සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදන සිද්ධ කරමින් ඔවුන්ගේ ආශිර්වාදේ ලබාගෙන මේ තව තවත් තම තමන්ගේ භාවනා කටයුතු දිනින් දින දියුණුවටපත් වෙන්න ඒ වගේම තමන්ගේ දැනට තියෙන භාවනා කටයුතු වල අඩුපාඩු පුළුවන් තරම් අවම කරගෙන තමට හැකි ප්‍රමාණය මේ භවයේදීම මේ භාවනාව කරගන්න අවස්ථාව ලබා ගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ යොදන උත්සාහය දැකලා සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා තව තවත් සතුටටපත් වෙනා ඔවුන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ මේ භාවනා කුසලය තමන්ට කරගන්න පුළුවන් වුණාට තමා නම් මේ පරලෝකීය මළගිය ඥාතීන්ට මේ භාවනාව කරගන්න අවස්ථාවක් ලැබුණේ එහෙම මේ භාවනාගාමී නිර්වාණගාමී භාවනා ප්‍රතිපදාව කරගන්න නොහැකි මේ වෙන විට අන්ත අසරණව දුගී මේ දුප්පත් වෙලා එහෙම නැත්නම් දුගතිගාමී ආත්මභාවයක සිටින යම් කිසි പ്രേත මළගිය ඥාතියෙක් ඇත්නම් ඔවුන් මේ කුසලය දැක අනුමෝදන් වෙයි ඔවුන්ගේ ඒ භව දුක නිවා ගන්න අවශ්‍ය කරන ඒ සුගතිගාමී ආත්ම භාවයකට පැමිණෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරමින් මළගිය ඥාතීන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අපි අද මේ වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට